අවසරයි ගෞරවනීය සංඝරත්නයෙන් මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 186 භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනා පැයටයි සපමින්ලා තියෙන්නේ. උදේ සීලුම දෙනායි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පාත්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල මතක් කරා වගේ මේ තාලා වැඩි වැඩියෙන් කහ පාටින් පෙප්පා තියෙනවා දකින්න බොහොම සන්තෝසයි. එතකොට අපි ගත්ත ප්‍රයත්නය ක්‍රමක්‍රමයෙන් මල් පූදින ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු තව තවත් මේ කසාවතින් මේක තව තව බැබලීවා කියලා. ඉතින් අපිට තේරෙනවා මේ විදිහට අපි කසාවත දැරුවත් සුදු ඇඳුම් දැරුවත් අපිට මේ වගේ එක තැනකට වෙලා දිගට භාවනා කරන්න හම්බ වෙනවා නම් ඒක ජීවිතේ ලොකු වටින අවස්ථාවක්. අපි මේකට කියනවා නේවාසික භාවනා වැඩමුළු කියලා. නැත්නම් පූර්ණ කාලීන භාවනා වැඩමුළුවක්. ඉතින් මේ පූර්ණ කාලීන භාවනා වැඩමුළුවකට මේ தත්ත්වයට එනකොට කොච්චරක්නම් සංවිධාන ශක්තියකින්ද අපි මේ වගේ ගුණයක් ලබා ගන්න. ඒදී අර ගෞරව ගානක් විශාල පිරිසක් ලොකුවට පරහිත නැත්නම් සාසනික හිත අධ්‍යාශයෙන්ම තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් එතෙන් ආවට පස්සේ අපිට ලොකු වගකීමකුත් තියෙනවා මේ උපයාගත්ත වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න. ඒ උපරිම ප්‍රයෝජන ගැනීම සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ මේ චේතෝඵල විමුක්ති හෝ විමුති ඵල චේතෝ ඵලේ හෝ ඵල සමාපත්තිය නැත්නම් ප්‍රඥාඵල විමුක්ති හෝ ප්‍රඥාඵල විමුක්ති ප්‍රඥාඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා ඒ සඳහා චේතෝඵල සමාපත්තිය හෝ ප්‍රඥාඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා දෘෂ්ටිය ඍජු කර ගැනීමේ කෘත්‍යයක අපි ඉන්නේ. එහෙම නැත්නම් පෙළ ගස්වන වැඩේ නැත්නම් ඇදහැර ගැනීමේ වැඩ පිළිවෙලක ඉන්නේ. අන්නේ වැඩ පිළිවෙල සාර්ථක වීම සඳහා මෙවැනි රැස් වෙච්ච පිරිස් කියන්නේ මේ මට්ටමේ සාර්ථකත්වය ලබාගත් පිරිස් මේක ඊගාව පියවරේ සාර්ථකත්වයේ සඳහා අනුග්‍රහ කළ යුතු ආකාර තමයි අපි අනුග්‍රහිත සූත්‍රයෙන් මතක් කරගන්නේ. ඒක අපි හැම වැඩමුළුවකම පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවේ ආරම්භයේ විදිහට අරගෙන තිබුණා. ඉතින් ඒකට අපි අනුග්‍රහිත සූත්‍රය කියලා කියනවා. එතකොට මේ අනුග්‍රහිතය අපි සමූහයක් වශයෙන් වග කියන්න ඕනේ පුද්ගලිකවත් වගේ ගන්න. ඉතින් ඒක නිසා ඒක හරියට මේ වැඩමුළුවේ ආචාර පද්ධතිය වගේ එකක්. ඒකෙන් ඉස්සල්ලාම සරුවචාන්සේ සඳහන් කරන්නේ අපි හික්මෙන්න ඕනේ. අපි සීතල වෙන්න ඕනේ. අපි සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඒකට කියනවා සීලානුගහිතය කියලා. ඉතින් සීලානුගහිතයෙන් කහසූරු ධර්ම කට්ටියට එක සීල පද්ධතියක් තියෙනවා. ගිහියත් ගන්න එක සීල පද්ධතියක් තියෙනවා. ඒකට ඝාට සීල් කියලා කියනවා. මේකට පබ්බජිත සීල කියලා සඳහන් කරනවා. කෙසේ නමුත් ඒ Taman givisagatta සීලයට තරම් වෙන විදියට ඒට ගැළපෙන විදියට ජීවත් වෙන්න. එහෙම නොවුනොත් අර සමාදන් වෙච්ච සීලය අරස වෙන්නේ නැත්නම් ඒක මේ ලැබපු වෙලාවේ ඔය කියන චේතෝඵල සමාපත්තියට හෝ ප්‍රඥාඵල සමාපත්තියට පොඩි කෙනහිල්ලක් කරනවා. තමයි සමාදන් වුණා නම් සීලයක් ඒ සීලයට අනුව ජීවත් වෙන්න ඕන. ඉතින් ඒක ගියත්නම් අපි සාමාන්‍යයෙන් අට සිල් සමාදන් කරවීම කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ ධර්ම සාකච්ඡාවේදී ඒක පිළිබඳ සැකයක් තියෙනවා නම් කර්මාකල ඒක සුද්ධ කරගන්න සුද්ධ කරගත්තේ නැත්නම් හරියට මේ යල් කන්නේට කුඹුරු කඩන කුඹුරු කපලා ඒකේ යායේ තැනක එළවලු කොටුවක් හදනවා නම් හොඳට වතුර තියෙන තැනක එළවලුට හදන්න ඉස්සර වෙල වැට ගහන්න ඕනේ. වැට ගහලා තමයි එළවලු කොටුව හදන්නේ. එහෙම නැත්නම් ඔය සත්තුන්ගෙන් පරිබෝධක වලින් හරියට කරදරයි. අවිවාගාත යන සත්තු වෙනවා. ඉතින් ඒ වගේ තමයි පෙන්වන්නේ අපි මේ සීල සමාධි ශික්ෂාවට යන්නේ ඉස්සලා සීල ශික්ෂාව තහවුරු කරගන්න. ඉතින් ඒක හදන්න නැතුව වැට වැට හරියට හදාගන්න නැතුව කොච්චර මේ ගොවිතැන්පත් කරත් අර ලපටි පැල මතුවෙන දෙයට හැම සතාම කරදර කරනවා. ඒ නිසා විශේෂයෙන්ම උඩරට පැත්තේ ගොවිතැන් කරනකොට කියනවා වනාත සුද්ධ කිරීම සහ නියර බැඳිල්ලෙන් තමයි ගොයියා කවුද කියලා තේරෙන්නේ. උපකරණ තිබුණාට ගොවිතැන් කරන්න බෑ. ඒක හරියට නියර හටියට හදා ගන්න ඕන අනාථ හදා ගන්න ඕන නැත්තම් ගොවිතැන් කරන්න බෑ. ඒක නිසා හැදුවට පස්සේ හරි ලස්සනයි කුඹුර. ඒ වගේම තමයි එළවලු කොටුවක. ඉතින් ඒ වගේ කවුරු හරි හිතනවා නම් එළවලු වල හදලා බෙහෙත් ගහලා බේරන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. ඒ වටේට එළවලු කොටුවට වැට ගන්නවා වගේ. දෙපෙන එක තමයි අපි මේ එකතු වෙලා කරන වැඩේ. අපි නිතරම මේ ඉන්න පිළිස් හොඳ දේවල් දන්න කී නැත්තෝ. ඒ වුණාට මේ අදාළ දෙයට නැත්තම් මේ කමටහන්ට අදාළව නැවත නැවත බනහන්න ඕනේ. බන ඇහුවේ නැත්තම් අපි gedirin ගෙනාවුවා තමයි ඔළුවේ තියෙන්නේ. කොච්චර බන කිව්වත් නම් ඒ දෝෂේ තියෙනවා. කොහොමඩක්වත් gedirin ගෙනාවුවා තමයි භාවනා කරන්නේ. ඉතින් ඒක අර බලලා එළියට වහිනවා මල්ලෙන් කමටහන් සුද්ධ කරන වෙලාවට. ලයිස්තුවක් කියනවා. ස්වාමීන් වහන්සේ මම අහවල් භාවනා කරලා ඉවරලා මේ භාවනා කරන ඊට පස්සේ මේක කියනවා මේක කියන ඉවර වෙලා පුළුවන් වුණොත් ආනපනෙත් කරනවා. ඒක හරියන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියනවා. අහන්න දෙයක් නැහැ. එයාට මගේ යාළුවෙක් කියනවා එයාගේ මනසයා කියනවලු මචං බඩේ එකක්මක් ඇවිල්ලා තියෙන අතර කාපු දෙයක්වත් නැහැ. උදේට මම හීලිබත් ටිකක් කාලා පස්සේ මඤ්ඤොක ටිකක් ආවා. ඉතින් මදි නිසා ඉන්දියාප්පෙකුත් කෑවා තමයි. පස්සේ පැටිස්සෙකුත් කෑවා. කියලා ලයිස්ට්ුවක් කියලා කිව්වම ඇත්තටම කාපු දෙයක් නැහැ බලපංගු වැඩ විදිනවා කියලා. බොක්කේ ආන් තට්ටු පිටින් කියන්නේ මොකද අනේ බලන්නකෝ කාපු දෙයක්වත් නැහැ බඩට දාන. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට බල මල්ලේකින් ඊටපයි. ඉතින් ඒක දත් ගලවනවා වගේ කමඨාන් සුද්ධ කරනකොට. තහිර කරලා තියලා ගලවලා අල්ලපුවාම ජරස් ගාලා. එතකොට ඉතින් අඬාගෙන යන්නේ. ඉතින් සුතමේ ඥානෙදි කරන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි පද්ධතියක් දෙනවා දීලා කියනවා මෙන්න මේ ටික කරන්න කියලා. ඒකට ඇහෙන්නෙම නැහැ. මෙහෙන් කියන මේ මූලික කමඨාන ඇහෙන්නෙම නැහැ. කනේ නිකන් පොරොප්ප ගහලා වගේ. ඉතින් ඒක අල්ලනවා ධර්ම සාකච්ඡාවේදී මේ දීපු කමටහනද කරන්නේ මොනවද වැටුනේ කියලා අර සුතමේ ඥානෙට පස්සේ සාකච්ඡානුගහිතේ හරි වැදගත්. එතෙන්දි තමයි අපි ඔක්කොම එක පවුලේ අය වගේ එක බත්තලිය බත් කන අය එක වහලයට බුදිය ගන්න අය කියලා හඳුනා ගැනීම සිදු වෙන්නේ විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවේදී. ඒක නිකන් හරීම අයින්ද්‍රිය දෙයක්. දුවට තේරෙනවා. ඉතින් සමහරෙකුට ගැළපෙන්නේම නැහැ. කමටහන් සුද්ධ කරන්න කැමැතිම නැහැ. අනිත් එක මේ කමටහන් සුද්ධ කරන හුඟක් වෙලාවට පිටින් ඉඳලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට කට්ටිය දන්නවා නිස්සාරණ වනේ තියෙන්නේ මෙන්න මේක කියලා. ඉතින් ඒ නිසා පිටින් ඉඳලාම කියන්න පුළුවන් කොතෙන්ද යන්න ඕනේ. Taman ඕනේ අහවල් භාවනාව නම් අහවල් මධ්‍යස්ථානෙ යන්න. අහවල් භාවනාව නම් මෙතෙන් එන්න කියලා හොඳට ඒක අර කමටහන් සුද්ධ කරන වෙලාවේදී යෝගාවචරණගේ ප්‍රකාශන හිලිදරව් කරුවට පස්සේ ඕන කෙනෙකුට පිටින් ඉඳලම තීන්දුව කරන්න පුළුවන්. මෙතන යන්නේ මේ භාවනාවේ මේකයි වෙන්නේ කියලා. ඉතින් මේ අපේ තියෙන මේ උගන්වීම් ක්‍රමය, ගෙම අපේ තියෙන මේ කමඨාන් සුද්ධ කිරීමේ එකම ක්‍රමේ නෙවෙයි ලෝකේ තියෙන. කවුරු හරි එහෙම හිතනවා නම් ඒක වැරදි. නැත්නම් මේකෙන් විතරමයි නිවන් දකින්න පුළුවන් අනිත්‍ය වැරදි කියලා එහෙම එකක් නැහැ. මේකට ගැළපෙන චරිත ලක්ෂණ වගේක් තියෙන. ඒ චරිත ලක්ෂණ තියෙන කට්ටිය මේ පැත්තට එනවා. අනික් කට්ටිය තම තමන් කැමති කමෙන් වලට යනවා. ඒ නිසා අපි හිතන්න නරකයි මේකට යන්නේ නැති අය විරුද්ධකාරයෝ. අනිත් දැන් අපිට මේ අපිට විරුද්ධ යුද කරන බලකොටු කියලා හිතන්න නරකයි. ඒක ඒක නෑ යනවා මේ වටිනකම තියෙන්නේ එnde ඉස්සලා දැනගන්න පුළුවන් මෙතන කෙරෙන්නේ මෙහෙම භාවනාවක්. මෙන්න මෙහෙමයි කටයුතු කරන්න කියලා ඒ සාකච්ඡාව අහුම්කන් දෙන ඕනම කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන්. නමුත් ඒ සොයා බලා කටයුතු කරනට එහෙම පුළුවන් වුණාට සමහරු මෙතෙන්ද ඇවිල්ලවත් තේරුම් ගන්න නැහැ මොකද්ද කමටහන් සුද්ධ කරන ක්‍රමය. මෙතෙන්ද තුන් හතර සැරේ ඇවිල්ලා තියෙනවා. හතර පස් සැරේ ඇවිල්ලා තියෙනවා. ඒවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වුණත් අපි කවදාකවත් ඒකේ දෝෂයක් දකින්නේ ආවොත් ආයසරයක් අර ක්‍රමයේ කියලා දෙනවා මෙන්න මේකයි මේකේ ඉගන්නියම් ක්‍රමය මේකයි කමඨහන මෙන්න මෙහෙමයි කමඨහන සූද්ධ කරන්නේ ඕන සැරයක් ඇවිල්ලා කිරුවට කමන්නේ මේ තුන හරි ගියොත් විතරයි සීලය සුතය සකච්ඡානුගහිත හරි ගියොත් විතරයි කෙනෙකුට මේ සමතානුගහිතයක් කරන්න පුළුවන් සමතේ කියලා කියන්නේ හිත සමතේකටපත් කරන්න පුළුවන් නැත්තම් හිත ඇතුලේ හැමදම අවුල් නිකන් හරියට සබාවක එක එකනා සභාපති කියන දේ අහන්න නැතුව කෑකොස්සන් ගන්න පටන් ගන්නවා වගේ. සභාවේ කිසිම සමතේකටපත් කරගන්න බෑ. එතකොට කිසිම දෙයක් යෝජනා ඉෂ්ට කරන්න බෑ. ගොඩක් කතා කරනවා අන්තිමට අපි එකඟ වුණා මේකේ කියලා කිසිම දෙයක් කියන්න බෑ. අන්න වගේ සමතේකට එන්න බැරි හිතක් අපිට තියෙන්නේ. මේක ඇතුලේ තියෙන චෛතසික මේ උළු කට්ට ඇතුලේ නම් අපි කිව්වොත් හිත තියෙන කියලා එහෙම කියන්නේ නැහැ. උඟ දෙනෙක් කියන එක කොතනද දන්නේ නැහැ. කොතනක නමුත් මේ තියෙන චෛතසික දෙකක් කවදාකවත් සමාන්තරව ගමන් කරන්නේ නැහැ. ඔය එක එක එක එක එක එක පැතිවල. මේ හරියට මේ අපි ඉන්නේ කනාවේ රුචි අරුචිකම් වෙනස් වගේ. ඉතින් ඒ නිසා ඒව ඇතුළේ තියෙන ගැටුම නිසා ගමනක් නැහැ මේකේ. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරනවා වල් සත්තු 6 දෙනෙක් අරගෙන ලණු වලින් ගැට ගහලා ලණු එකට ගැට ගහලා තිබ්බොත් මුන් 6 දෙනා කොයි අතට අදීද කියලා. එකෙක් මාළුවෙක් එකෙක් කුරුල්ලෙක් අනික කබරේක් අනික හිවලෙක් අනික බල්ලෙක් එක එක සත්තු නානා ගෝචර නානා වාස. ඉතින් අර අනිත් ඔක්කොම ඇදගෙන වතුර එක වතුරට බහින. සෝනට අදින එක සෝනට අදින. පියාසර කරන එක අනිත් එක ඇදගෙන යනවා. ඉතින් මේක ඇතුලේ මා විශාල තරන්දිල්ලක් තියෙනවා. ඒකට අපි අසහනය කියලා කියනවා. ඒකට අපි ආතතිය කියලා කියනවා. ඉතින් ඒක නිසා કોઈ කෙනාගේ හිතේ ඒ සර්පයෝ ටික තමයි දුවන්නේ. එහාට මෑට ඇද ඇද ඇද ඇද ඉන්නවා මිසක් තරන්දීමක් මිසක් කීකරු අස්සේ උපස් දෙනෙක් හය දෙනෙක් දාපු රතයක් ඉදිරියට දෙනවා වගේ අදන්න අමාරුයි. ඒක එක එක වෙලාවල් වලට දුවනවා. ඉතින් මේ බව මගේ හිත මේ කාට බණ කිව්වත් මගේ හිතත් නන්නත්තරයි. මගේ හිතෙත් මේ එක අතර දුවන වල්ලස්සියෝ දුවන රතයක් තියෙන කියලා දැනගන්න එකට විපස්සනාව කියලා කියනවා. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ තවත් ඒ වගේ වල්ලස්සියෝ ඉන්න තවත් හිතක් විරුද්ධ වෙච්ච දවසක පේනවා බැලින්නම් ගෑනුණත් පිළිමුණත් පැවිදුණත් උපැවිදුණත් ඔළුව ඇතුලේ පිස්සු. ඒක ඇතුලේ තියෙන්නේ මේ නන්නත්තර වෙච්ච ගතියක්. අපි ඔගියේ පාර මේකට ඉස්සෙල්ලා වැඩමුළුවේදී ගත්ත මාතුකා තමයි සත්තාවාස. නව සත්තාවාස කියන පළවෙනිම සත්තාවාසය තේරුම් කරලා දෙන්නේ නානත්ත් කය නානත්ත් සංඥා. ඔහු තමයි සිංහලෙන් කියන්නේ නන්නත්තාරයි කිය. කයෙන් වෙනස් සංඥාවෙන් වෙනස්. ඒක නිසා අන්ධ භූතෝ අයන් ලෝකෝ. මේ මුළු ලෝකෙම අන්ධ භූතයි. මේ බව දැනගත්තට පස්සේ තමයි පිස්සුවක් ප්‍රශ්න නැහැ නේ මටත් පිස්සු කටත් පිස්සුනේ. දැන් හැම කෙනාටම ශරීරේ හොරි හැදිලා තියෙනවනේ. ඉතින් සොරි කියන දෙයක් නැහැ නේද? ඔක්කොටම හොරිනේ. ඉතින් මේකේ දැනගන්නේ මේ ඔක්කොටම හොරි කියන එක තමයි. විපස්සනාදී අපි දැනගන්නේ ඔය එක එකක් ඔය මොන જાතියෙන් අග උසන්න ගියත් මොන જાතියෙන් අඳුර පෑවත් මොන જાතියෙන් සද්ද දැම්මත් හැම එකකටම තියෙන එකම ගායය තමයි. එතකොට නිකන් අර එකම්මගේ දරුවෝ වගේ සමූහයකුත් හැදෙනවා. එකෙක් ලොකු කියන දෙයක් නෑ හැම කෙනාම නන්නත්තාරයි. හැම කෙනාටම මේ අන්ධ භූතයි. ඒ අන්ධ භූත භාවයක් තියෙයි. ඉතින් අපි මෙතෙක් කල් හිටියේ ජොලියට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට භාවනා කරුවට පස්සෙත් ඔය අන්ධ භූත භාවයේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි එකක් වෙනස තියෙන්නේ දැන් දන්නවා අන්ධ භූතයි කියලා. උඹටත් අන්ධ භූත මටත් අන්ධ භූත කියලා දන්නවා. ඉතින් මේක දැනගත්තයි කියලා ආය අන්ධ භූත භාවයේ වැඩිවීමක් වෙන්න ඕන ගමන් නැහැ. ලෙඩක් තිබුණට ලෙඩේ දැනගත්තයි කියලා ලෙඩේ වැඩි වෙන්න ඕන ගමන් නැහැ. ඉතින් ඒක නිසා අපි භාවනා කරන්න කරන්න මේ පස්ස අනුග්‍රහිත පහෙන් සම්බන්ධ වෙන්න වෙන්න අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පහේ සමානකමකුත් තියෙනවා. අපි ඔක්කොටම අන්ධබූත නිසා සීලයක් රකින්න හරි අමාරුයි. ආහන දේ හිතේ තියාගෙන හරි අමාරුයි. අපි දන්න දේ ධර්ම සාකච්ඡාදී කියන්න හරි අමාරුයි. හිත සමතේකටපත් කරගන්න අමාරුයි. අපිට ඔක්කොටම අන්ධබූතයි කියලා පිළිගන්නත් අමාරුයි. ඒ යතින් අපි ඔක්කොම සමානයි. හැබැයි නන්නත්තරයි. නානත්ත කය නානත්ත සංඥා. ඒක හරි ජොලි වැඩේ මට නම් මම ඒවන් දැනේ මම බලන විදිහට මට හරිම ආශික් ඔය කවුරු මොන જાතියෙන් පුම්බගෙන නරාගෙන හිටියත් බොක්කේ එක විදිහට තියෙනවා ඒක දැනගත්තට පස්සේ manussකම කියන එක මේ අපි ඔය කළුවමනේ දගන්නේ සුද්ධ ළඟට ගියාම අපි තුන රුද්ද අමුතුයි කියලා හිතන්නේ ඒ කක්කා අර જાතිම කක්කා ඒක විශ්වවිද්‍යාලේ ගිය කට්ටියයි නැති කට්ටිය ගත්තම දෙකම එකම කක්කා ඒකට හිරේ ඉන්න කට්ටිය එළියේ ඉන්න කට්ටිය ගත්තා එකම කක්කා. දොස්තරයි ලෙඩයි ගත්තාම එකම කක්කා. ගුරුවරයා ළමයා ගත්තාම ශිෂ්‍යයි එකම කක්කා. නායකයයි පාලකයයි මේ මේ රටවැසිය ගත්තාම එකම කක්කාව තියෙනවා. ඉතින් බුදු කෙනෙක් නොහිටියා නම් අපි මේව ගණන් ගන්නවානේ. දොස්තරට ලෙඩ අඩුයි, ලෙඩට ලෙඩ අඩුයි කියලා පිස්සු කියලා හිතනද ඔයගොල්ලෝ? හැම දොස්තර කෙනෙක්ම ලෙඩෙක්, හැම දොස්තර කෙනෙක්ම මැරෙනවා. මම ඒ දවස්වල හිත හැදේ නෑ නෑ මේගොල්ලන්ට කොහොමඩක් අල්ලෙද වෙන්න බෑ. මුස්තරලානේ. ඔය නැකත් බලන කට්ටිය අයියෝ විශ්ු කෙන්න හැදී. ඉතින් ඒකට ගෑණි අහනවලු ඔබ නස්සත්තරකාරයෙක් නේ. ඉතින් උඹට තේරෙන්නේ නැද්ද මේ නස්සත්තරේ කියලා. ඌට තේරෙනවා සල්ලි කියලා මනුස්සයගේ නස්සත්තරේ. හැබැයි තමන්ගේ නස්සත්තරේ තේරෙන්නේ නෑ. ඉතින් එතින්දි බුදුහාමතුරු අපිට පෙන්නලා දෙනවා අපි මේක දැනගනිමු. දැනගන්නවා කියන්නේ කවුරුත් කියූ ඥානකින් නෙවෙයි, අසු විරෝධයකින් නෙවෙයි, බලලා අත ගාලා කරන්න පුළුවන්. ඒ නිසා අපි මතක තියාගමු මේ වැඩමුළුව පුරාවට අපි අපි නිතරම සීලානුගහිතේ වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ වැඩමුළුවෙන් හැලුණා වෙනවා. තරම් නොවන කෙනෙක් වෙනවා. අපි මේ වැඩමුළුවේදී වෙන බණදි කියන දේවල් හොඳට හිතේ දරා ගන්න ඕනේ. නැති වුණොත් එහෙම අපිට මේ පිරිසත් එක්ක යන්න බැරි වෙනවා. ඒ වගේම අපි පුළුවන් විදිහට කමඨාන සුද්ධ කරගන්න ඕනේ. නොවුනොත් අපිට හම්බෙච්ච අවස්ථාවේ වැඩේ වුණේ නැත්නම් නඩුව කල් යනවා. හරියට වෙලාවට නඩුවේ සාක්ෂිය දුන්නේ නැත්නම් නඩුකාරයා නඩුව කල් දානවා. අපිටත් ඒ විදිහේ වෙනවා. ඒ කියන්නේ දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. එහෙම නැතුව ඒ වගේම ඉඳගෙන අපි නිතරම බලන්න ඕනේ මේ නන්නත් නානත් කය නානත් සංඥා වුණාට මේක සමතේකටපත් කළ හැකි යම් ප්‍රතිශතයක් මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. යම් ප්‍රතිශතයක් තමයි බලාපොරොත්තු චරමටම හිත එකඟ කරගන්නවා. ඒ නිසා අපිට පොඩි බලාපොරොත්තුවක් තියන්න බලන් උත්සාහ කළොත් යම් කිසි සමතයක් සමාහිත භාවයකට සමහරට ඒකට පස්සද්ධිය කියලා කියනවා. ඒ වගේම එහෙම බැරි උණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේ ලෝකේ තියෙන්නේ මේ වගේ විෂම දෙයක්. ඒ බව දැනගන්න පුළුවන්. ඉතින් මේ බව මේ අනුග්‍රහිත සූත්‍රයෙන් බුදුජාණන් වහන්සේ දේශනා කරපු එක අපි මතක් කරාට අපි මේ වැඩමුළුවට මාතෘකා තියන්නේ ඒක නෙවෙයි. අරක නිකන් අපි ඔක්කොම සම මට්ටමට ගන්න කතා කරාට අපි මාතෘකා තියන්න යන්නේ මාතෘකා ගන්න යන්නේ උද්දුත කරන්න යන්නේ මේ දසුත්තර සූත්‍රේමයි. මේ වෙනකොට දසුත්තර සූත්‍රය වැඩමුළු 50ක 60ක විතර අපි මාතෘකාවට අරන් තියෙනවා. හැමදාම එකම නෙවෙයි ගන්නෙ. ඒකේ එක පාඩයක් අරගන්න. ඉතින් ඒ ගන්න හැම වෙලාවෙදීම ඒ දසුත්තර සූත්‍රයක් ඉදිරියට තබා ගැනීමට අපිට හේතු වෙච්ච දේ නැත්තම් ඒකේ තේසකයන් වහන්සේ විදිහට සඳහන් කරලා තියෙන සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සහ සූත්‍රය පිළිබඳ පොඩි අගැයීමක් කරනවා. මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ දීඝනිකාය කියන පොතේ සූත්‍ර පිටකයේ පළවෙනිම පොත් පන්තියේ අවසාන සූත්‍රයේ විදිය. ඒකේ පොත් තුනක් තියෙනවා. තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙන අවසාන සූත්‍රය. ඒකෙදී සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද සියල්ලම ප්‍රස්ථාරගත කරලා තියෙනවා. වගුවකට දාලා තියෙනවා. ඒකට කරන උත්සාහයක් වශයෙන් ඊට ඉස්සල සූත්‍රයේ 31 වෙනි සූත්‍රයේ සංගීති සූත්‍රයේ වගු කරන්නේ නැතුව ගොනු කිරීමක් කරලා තියෙනවා තොරතුරු එකතු කරලා ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ බුද්ධ ඥානසතර කලින් පිරිනවම් පානවා බුද්ධ ඥානසේ පිරිනවම් පාවට පස්සේ මේ සංඝයා එක එකන අහපු දේවල් එක එකන කියන්න ගියොත් මේක නිගණ්ඨනාත පුත්ගේ ශාසනයේ වෙච්ච දේ වෙන නිසා ඔක්කොම එකතු වෙලා බුද්ධ ඥානසේ කියපු දේවල් එකඟතාවයකට එනවා අපි ඒකට සංගීතය කියලා කියනවා අපි සංගායනාව කියලා කියනවා එහෙම සංගානාවට යන්න ඉස්සෙල්ලා ඒකේ සැලැස්ම සකස් කිරීම තමයි සංගීති සූත්‍රයේ තියෙන්නේ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ කවුරුත් වගේ අහනවා. මොකද ධර්ම භාණ්ඩ ධර්මසේනාධිපති නිසා. උන්වහන්සේ සැකිල්ලක් හදලා තියලා ගියා. ඕගොල්ලෝ කවදා හරි එකතු වෙලා බුද්ධ දේශනාව නැවත සජ්ජායනා කරන්න ගියොත් මෙන්න මේ ටික අනුව තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ සම්මන්ත්‍රණයක් කරන්න ඉස්සෙල්ලා ඒ සම්මන්ත්‍රණේ කාලසටහන හැදුවා වගේ. ඒකේ එකේ කරුණු බුදුරජාණන්සේ දේශනා කරපු ඔක්කොම පෙළගස්සලා තියෙනවා. දෙකේ කරුණු, තුනේ කරුණු, හතරේ කරුණු 11 දක්වා එක සූත්‍රයක කරුණු 11ක් තියෙන දේවල් දක්වා ගොනු කරලා තියෙනවා. හැබැයි මේ එකේව ගානට වැඩිය දෙකේව වෙනස් දෙකේව ගානට වැඩිය තුනේව වෙනස් දැන් දසුත්තර සූත්‍රය ඊට පස්සේ තියෙනකේ තියෙන එකේව 10යි දෙකේව 10යි තුනේව 10යි හතරේව 10යි ඔය විදිහට 10ව 10යි ඒ නිසා මේ ගුණය හරියටම කොටු 10ක් ගහලා කොටු 10 එක එක එක එක පිරෙවෝ වගේ. මේකේ ආනිසංශ දෙකක් තියෙනවා. එකක් තමයි යම් කොටුවක් හැලුනොත් අපේ අතින් ඉස්සර පස්සට කොටු දිහා බලලා හිතා ගන්න පුළුවන් මෙතන එන්න ඕනේ මේක තමයි. වම දකුණු කොටු දෙක දිහා බලනකොට ප්‍රස්ථාරය මෙතෙන් මේක එන්න ඕනේ කියලා අර අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට අල්ලන්න පුළුවන් ඒක ඥාන විභාගය කියලා මේකට කියනවා. ඥානය පිළිබඳව විභාගයක්. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථාන කියලාත් කියනවා මේකට. ඥාන ප්‍රස්ථාන තියෙනකෝ බලතැයි මෙහෙම මෙහෙම ගියද මේ මැදේක නැත්තම් කටියට ප්‍රහෙලිකාවක මැද කොටුවේ නැත්තම් මෙතෙන් දෙනු අකුර මේකයි කියලා අර වාක්‍ය එහාට මෙහාට දිගට හරහට තියෙන වචන දිහා බලනකොට අල්ලන්න පුළුවන්. දෙක මේ සංගීත සූත්‍රය දේශනා කරන්න කලින් පූර්විකාවක් ගාතාවක් වශයෙන් සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්තිය. මම මේ ඉස්සලා සූත්‍රයේ කිව්වේ කරුණු ගොනු කරන එක දැන් තියෙන්නේ කරුණු නිවනට ගොනු කරන එක. දිශාගත කරන එක. හරියට පිළිවෙලට හදන එක. ඒ නිසා මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ හුදු ධර්මයේ ධර්මයේ සඳහා වෙන එකක් නෙමෙයි. ධර්මයේ නිවන සඳහා ධර්මයේ විමුක්තිය සඳහා කියලා එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් විදිහට යනවා. ඒ නිසා යම් දවසක යම් කෙනෙක් සාමාන්‍ය මාත්‍රිකා වශයෙන් හෝ මේ දසුත්තර සූත්‍රයේ තියෙන කරුණු දන්නවනම් එයා දල සැකස්මක් දැනගන්නවා මේ සරුවත්‍යංශයේ දේශනා කරපු ටික මේකයි කියලා. අපි නැත්තම් 84000ක් ධර්මස්කන්ධය කියලා වචෙන්ද කියනවනේ. ඒක ඔළුවේ තියාගෙන අමාරුයි. විශාලයි. බුරුමේ එහෙම තුන් සූත්‍රෙම කටපාඩම් කරපු හාමුදුරු දැන් හතර නමක් මං හිතන්නේ ඉන්නවා. මං බුරුමේ ගිහිල්ලා හිටපු කාලේ දෙනමක් දෙනමක් අපවත් වුණා. එතකොට පස් නමක් හිටියා ත්‍රිපිටක ධාරී. ඒ ස්වාමීන් වහන්සේලාට නිකන් සාමාන්‍ය රුවන්වැලි සෑයට වගේ වන්දනා කරනවා. යන්නේ යන තැන පුදුමාකාර සැලකිල්ලක් කරන්නේ. මොකද ඒ සාංශරාට මුළු ත්‍රිපිටකයේම ඕන තැනකින් හොත් කියන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ දෙපිටක ධාරීන් පුදුමාකාර ප්‍රදේශයක් තියෙනවා. තනි පිටක ධාරීන් පුදුම විදියක් එනවා. මොකද ලංකාවේ අපි ඉන්නවනම් 25000 30000 සංඝයා එහි ලක්ෂ 8ක් විතර සංඝයා ඉන්නේ. සමහර කට්ටිය తాවකාලික පැවිද්දට. ඒ නිසා ඒ අතර තරඟේ හරි වැඩි. කටපාඩම් කරන්න මුළු බුරුමේ විතර කිසිම જાතියක් දක්ෂ නැහැ. ඒ වගේ මේ වගේ මහා සංඝරත්නයේ සමාජලාට 400 500 ඉන්නවා මේ වගේ තැනක. ඒ ඔක්කොටම උදේ ඉඳලා හැන්ද වෙනකන් කටපාඩම් කළ යුතු කොටසක් අතර දීලා තියෙනවා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ හැම බැලක්ම කරන ගමන් අරක කටපාඩම් කර කර තමයි ඇවිදින්නේ. ඒ නිසා නිකන් හ්ම් ගන්න වගේ තැනට යනකොට. මොකද කටපාඩම් කරන සක්මන් කරනවා. මී මැතක් පොදියකට ළඟට යනකොට වගේ. එකෙකුට එකේ කතා කරන්නේත් නැහැ. ඇවිදින. ඊට පස්සේ රැයට ලයිට් දාන්නේ රාත්‍රී වාචනය කියලා එකක් තියෙනවා. ගුරු ආමඳුරුගා වහනපත්තු කරනවා. අර කටපාඩම් කරපෙක් කියන්න ඕන. ඒක ගුරු ආමඳුරු හොඳටම දන්නවා. එයා කියනවා මේක කටපාඩම් වෙලා නැහැ. මේක වැරදි කියලා. ඒ රාත්‍රී වාචනයේදී ඔක්කොම එකතු වෙලා අර කටපාඩම් කරපෙක කටපාඩම් දෙන්න ඕනේ. අවුරුදු 16 වෙනකොට අභිධර්මයේ ප ဋ ාණ ඉවර කරන්න ඕනේ. විශ්ව වෙනකොට ප්‍රතිමෝක්ෂේ කටපාඩම් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ දිගින් දිගටම දිගින් දිගට ඕනේ සිපිරිකේ තියෙන වචනයක් ඇහුවොත් ඒක නාමපදයක්ද ක්‍රියාපදයක්ද ඒකේ ලිංගේ මොකද්ද වර්තමානද පරෝක්ඛා පරිශ්‍රමේ පදේද අත්නෝ පදේ සේරම ටට ටට ටට ගාලා කියන. ඒ නිසා ඒක හරි අනවශ්‍ය දෙයක් අපේ වැඩමුළුවට. නමුත් මේ කියන්නේ ඒ දැනුම මේකට කියනවා ඒගොල්ලේ දැනුමට සලකන්නේ පුදුමාකාර විදියට. ඉතින් ලංකාවේ අපි කාරණය කිඳා බැහිමේ ශක්තිය තිබුණාට ධාරණ ශක්තිය ලංකාවේ අඩුයි. අරගොල්ලන්ගේ ධාරණ ශක්තිය කියනවා කිඳා බහින ගතිය ටිකක් අඩුයි කියලා මම කියනවා. හිතන්න බුරුම කට්ටිය බාර ගන්න එකක් නැහැ. ඉතින් ඊයනෝ බලනකොට සාරිපුත්‍ර සාංශ අපිට මේ දීලා තියෙන ඔක්කොම කටපාඩම් නොකිරුවාට ඒ සමස්තය පටුනකට දාලා හරි ගැසලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා භවනා කරන අයට පොත් පාඩම් කරන එක හොඳ නැහැ කියලා කියනවා තමයි. නමුත් යම් කිසි වෙලාවක අපිට මේ දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රය වගේ කියවලා බැලුවනම් ඊට පස්සේ මේ කියන්නේ ත්‍රිපිටකේ පෙළ ගැහිච්ච නැති කාලයක් වෙලා තියෙනවා. කොහොමද අංගුත්තර නිකාය කියන එක හැදිලා ආවේ? කොහොමද සංයුත්ත නිකාය හැදිලා ආවේ? කොහොමද ධර්ම සංගායනාවක් හැදුනේ කියන එක සාරිපුත්‍ර සාංශේ ඈත ඉඳලා බලලා තියෙනවා. බලලා ඒකට අවශ්‍ය සලස්ම හදලා දීලා තියෙනවා. ඒ වගේම දැන් අවුරුදු 2600 කට පස්සේ අපි වගේ පහළ වෙනවනේ පිරිසක්. මේ ශාසනයට අපකප්ප වෙලා යෙදිලා ඉන්නේ. අන්නේ පිරිසට මේ ශ්‍රීමුක දේශනාව අත්පල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව මේක ගිනියන්න ක්‍රමයක්. මේකට වාචනා මාර්ගය කියලා කියන්නේ. කටපාඩම් කරන ක්‍රමයක්. මේ දේවල් පිළිබඳව බලනකොට සාරිපුත්‍ර ස්වාමීන්ගේ සුවිශේෂ කෘත්‍යයක් වෙලා තියෙනවා. මේ පස්චිම ජනතාව වෙනුවෙන් අපි වගේ අය වෙනුවෙන් මේක අඬපය අඬබඩු කන්නේ නැතුව සමස්ත දේහයම අපිට සම්ප්‍රේෂණය කරා. ඒක නිසා සංඝයාගේ විශේෂ ලැබියාවක් තියෙනවා සාරිපුත්තු මොග්ගල්ලාන න්‍යායානුගත සංඝ රත්නය කියලා. ඒ අනුව බලනකොට සාරිපුත්තු සාංශේ මවකගේ ලක්ෂණ දක්වලා තියෙනවා. කියන්නේ කැම කැම කෙනෙක් පිළිබඳව හැඟුම් බරව කල්පනා කරලා තියෙනවා. මොග්ගල්ලාන සාංශේ තාත්තෙක්ගේ ලක්ෂණ පෙන්නලා තියෙනවා. කියන්නේ සාරිපුත්තු සාංශේ ඇති කරනවා මොග්ගල්ලාන සාංශේ දැඩි කරනවා. ඇති දැඩි කරන්නේ අම්මයි තාත්තයි වගේ. ඉතින් මේ දෙනමගේ මේ කෘත්‍ය නොතිබුණා නම් මේ ਸਰුවචනාංශයේ තැන් තැන් වල දේශනා කරපු දේවල් ආනන්ද සාංශිකේ සහයෝගය ඇතුව මේ විදිහට ගොනු කරගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. තවත් ආනිසංශයක් වෙන්නවා මේ තමයි ඉස්සරළම වතාවට මානවයා දැනුම ප්‍රස්ථාරගත කරපු වෙලාව. ඉස්සර දැනුමක් තිබුණේ නැහැ. තියෙන දැනුම අර මේ විසිරිච්ච දැනුමක් තිබුණේ. මේක හරියට මල් මාලයකට ඇමුණා වගේ මේ ප්‍රස්ථාරගත කරපු නිසා දැනුම ඥාන ප්‍රස්ථාන කියන විෂයක් අපේ අපේ භාෂා අපේ දැනුමට ආවා. දැනුම තිබිල බෑ දැනුම પરම්පරාවක් විදියට එකට එකක් යොමු වෙන විදියට අනුපොබ්බ ශික්ෂාවට අනුපොබ්බ කිරියාවට අනුපොබ්බ ප්‍රතිපදාවට ගැලපෙන විදියට ගනු කිරුවේ නැත්නම් ඒ දැනුම තියාගෙන ඉන්නකනටම දැනුම බරක් වෙනවා. දැනුමෙන් ප්‍රයෝජන ආත්තේ සැලසෙන්නේ නැහැ. නමුත් මේකේ ගුණය තුල තමයි අපි තැනකට අඳ ගහගෙන යන්නේ. අන්නේ උපනායන ගතිය ධර්මයේ තියෙන මේ උපනායන ගතිය ශාස්ත්‍රීය පැත්ත තමයි මේ මේක තමයි සංගීති සූත්‍රයෙන් පස්සේ දසුත්තර සූත්‍රය පෙළගහලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට දසුත්තර සූත්‍රයේ සූත් මං කියලදී වැඩමුළු 50ක් විතර කරලා තියෙනවා. අපි 1 2 3 4 5 6 7 8 9 කියන පොත්වල පහු කරගෙන ඉන්නවා. දැන් ඉන්නේ අපි 9 පොතේ. ඒ නිසා අපි වැඩමුළු 3ක දැන් කරන්නේ මේ නව ආකාරය. කතමේ නව ධම්මා බහුකාරා කතමේ නව ධම්මා භාවේ සබ්බා කතමේ නව ධම්මා පරිඤ්ඤය අද අපි ගන්න හදන්නේ කතමේ නව ධම්මා පහතබ්බා මේ භාවනාවේදී ගත කරන පූර්ණකාරිනෝ පැවිදිව ගත කරන කෙනෙක් දැනගන්න ඕනේ අපේ සරුවච්චන් ආංශයේ සාසනික දරුවන්ට කියලා දීලා තියෙනවා ප්‍රහාණ කළ යුතු ධර්ම නමයක්. ඒගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එතකොට අන්‍ය ආගමිකෙක් ඇවිල්ලා ඇහුවොත්, අන්‍ය තීර්ථක කෙනෙක් ඇහුවොත් ඒගොල්ලෝ කිව්වාගේ මම නම් කාරණා නම් මේ දන්නේ නැහැ. මෙහෙම එකක් අපිට කියලා දීලා තියෙන බව නම් මම දන්නවා කියලාවත් අපිට ධර්මයේ අයිතිවාසිකම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් අහවල් තැනින් බැලුවොත් මේක අල්ලගන්න පුළුවන් කියන සොයා බැලීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ කස කතමේ නව ධම්මා පහතබ්බා කියන කාරණාව. අපිට යමක් අපිට හිතසුව ලබලා දෙන යමකට යන්න නම් අපි අපිට ඒක නොගැලපෙන දේවල් ප්‍රහාණය කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට මේ මේ ගමනට කල්යාණ මිත්‍යන්ගේ අසුර අවශ්‍ය නම් බාලයන් සේවනය අයින් කරන්න ඕනේ. අසේවනාච බාලාණන් වුණොත් පණ්ඩිතානංච සේවනං ලැබේ. එහෙම නැත්නම් මේ බාලයත් එකයි පණ්ඩිතයත් එකයි කියලා දෙකේ එකට කලවම් කරුවොත් අසුචි නැත්නම් ගොමයි කිරි වගේ දෙකීම වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ පණ්ඩිතයන් ඇසුර කිරීම කරන අතරෙම බාලයන්ගෙන් දුරවන් වෙන කටයුත්ත දැනගන්න ඕනේ. ඉතින් බාලයන්ගෙන් දුරවන් වීමේ කටයුත්ත ගැලවිජ්ජාව කියලා කියනවා. මොකද බාලයෝ හරියට රොක් වෙනවා අපි වටේ. හරියට ඇවිල්ලා ගුණ ගායනා කරනවා කරනවා. ඒකෝට දැනගන්න ඕනේ. හරියට දැලිපියෙන් කපනකොට මයිල කැපෙන්න, හැම කැපෙන්න නැති වෙන්න බය බාණ්ඩ බය ඕක. හොඳට දැලිපිය හරියට ගෑවෙනවා නම් ස්විස් කාලා ගන්නකොට මයිල කැපිලා අයින් වෙනවා. හැම කැපෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම මාර්ග ඉදිරියට යනකොට ඒකට කියන්නේ ආජීවය කියලා. සම්මා ආජීවය තෝරගන්න වෙලාවේදී නොපල නොකලිත නොපනත්කම් අයින් කරන්නත් ඕනේ. බාලයන්ගෙන් වෙන් වෙන්නත් ඕනේ. ප්‍රහාණ කළ යුතු දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව ප්‍රහාණ කළ යුතු දේත් එක්ක සමවාසයේ යෙදෙන ගමන් අපි මොන්න තරම් සත්පුරුෂය ඇසුරු කරා. සද්ධර්මයේ යෙදුනත් ඒකේ තියෙන බලය ඔක්කොම නැති වෙලා යනවා. අර ප්‍රහාණ කළ යුතු ධර්ම ප්‍රහාණ කරන්නේ නැත්තම්. නමුත් මේ ප්‍රහාණ කළ යුතු ධර්ම හරීම හිත ගන්නා සුළුයි. ඒව නිතරම ඇඟේ ඇලෙනවා. නිකන් මේ තුත්තිරි ඇලෙන්නවා. කැලේ ඇවිදිනකොට තුත්තිරි ඇලෙනවා. ඉතින් ඒක ගැලෙන්නේ නැත්තම් දැනගෙන මේ වැඩේ කරේ නැත්තම් අපි ඔය එකතු කරන හොඳ දෙයක වටිනාකම ගන්න බෑ. ඒක නිසා කිරි දෝන බාල්දියට ගොම වැටෙන්න දෙන්න හොඳ නැහැ. මූත්‍රා වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඔය කිරි ගොමයි මූත්‍රායි දෙක තුනම ලැබෙන්නේ එළදෙනගෙන් තමයි. නම කිරි ගන්න කෙනා ඒකෙන් කොච්චර පරිස්සම් වෙනවද කිව්වොත් එයා ඔක්කොටම කලින් කිරි දෝන්න කලින් ගොම ටික අස් කරලා වැසි හොදලා සම්පූර්ණ වෙනස් කරලා අත් දෙකත් හොදලා භාජනෙත් හොදලා කිරි ටික දෝලා කිරි ටික පැත්තක තියලා තමයි ඉතුරු වැඩ කරන්නේ. ඒ තමන් උපයන දේ අරසා කිරීම දන්නේ නැති මිනිස්සයාට ඒ කිරි භාජනේ බිමට පෙරුණයි කියන්නේ පොළවට ඉවරයි. ඔක්කොම ඉවරයි. නැත්නම් ඒක පෙරලා ගන්න පෙරලා ගත්තේ දවසේ වැඩ ඔක්කොම ඉවරයි. කිරි දෝලා පෙරලා ගන්න. ඉතින් මේක මම සිංහලෙන් කියන්නේ මේ ඔකෝද හොද මඩේ දානවා කිය. හදනවා ආයෙ ගිහිල්ලා මඩේ දානවා. ආයෙ හොදනවා ආයෙ මඩේ දානවා. ඉතින් එහෙම ගිහිල්ලා කවදද තේරුම් ගන්න මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ නරකත් එක්ක ඇසුරට තියන්නේ නැතුව ප්‍රහාණ කළ යුද්ධයේ ප්‍රහාණ කිරීම අතින් අපි දුර්වලයි කිව්වාම තාම මොන්ට්සෝරි පන්තියකවත් නැහැ. තාම ඉපදිච්චි නැති දරුවෝ වගේ අපි. වැඩියෙන්ම ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ. වැඩියෙන්ම ඇහෙන්නේ අසද්ධාර්මිකයෝ. වැඩියෙන්ම ආශ්‍රය කරන්නේ කාම දනවන වස්තු. ඉතින් එහෙම කෙරුවට අර එහෙම කරලා ඉවර වෙලා අපි කොච්චර සත්පුරුෂයෝ හිටියත් කොච්චර සද්ධර්මයේ තිබුණත් කොච්චර මේ නික්ලේශී දේවල් ලෝකේ තිබුණත් ඒක නිකන් අවචාවට යනවා. මේකට තමයි ඇදලා යන්නේ. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. මේක තමයි සભ્યත්වය කියන්නේ. මේක තමයි දියුණුව කියන්නේ. මේක තමයි සමාජශීලී වෙනවා කියන්නේ. මේක තමයි පළවෙනි ලෝකේ රටවල් කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ පළවෙනි ලෝකේ රටක ඉන්න කෙනෙකුට කියලා දෙන්න මේ වගේ <clears throat> චිත්ත විවේකයක් කියලා එකක් තියෙනවා. නැත්නම් චිත්ත විසුද්ධිය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් චේතෝ ඵල සමාපත්තියක් කියලා දෙනවා. මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ කාමේ විතරයි. අපේ මුළු අධ්‍යාපනයම අද යොමු වෙලා තින්නේ අන්නේ කාමයේ දියාවට. අපේ මුළු ආර්ථිකයම යොමු වෙලා තියෙන්නේ කාමභෝගින් විසින් හදන ආර්ථිකයකයි. අපේ මුළු දේශපාලන විද්‍යාවම ගිල්ල තියෙන්නේ ඒකට. අඩුම ගානේ අඩුම ගානේ අපේ නීතියත් රෝම ලන්දේසි නීතිය. ඒක රෝමයක් පාවිච්චි වෙන්නේ නැහැ. ලන්දේසින්වත් පාවිච්චි කරන්නේ අපිට බෞද්ධ කියලා නීතියක් නැහැ. බෞද්ධ නීතියක් හදන්න ගත්තොත් මේ මුළු රජයම විරුද්ධයි. ඒක නිසා මේ අපි කිරි දෝන්නේ මොකේද කියලා බැලුවොත් කක්ක වාදනයකට දෝන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ පහ තැබිය යුතු ධර්ම තේරුම් ගන්න වෙලාවේදී අපි මේ කරගෙන යන අප්‍රතිහත ප්‍රයත්නය අපි ජීවිත පරිත්‍යාග කළා නෑදෑව පරිත්‍යාග කළා නිශ්චල චංචල දේපල් විසි කරලා මේ කරගෙන යන ගමනේදී මේක ගුණාවක් ඇති වෙන විදිහට එහෙම නැත්නම් මේ මල් කඩ කඩ තැන් තැන් වල දානවා වෙනුවට මේක මාලයකට දාගත්තොත් අත්දැකීම එකතු වෙන්න හදාගත්තොත් අපි ළඟ දැනන තියෙන ප්‍රභාව ටික හොඳටම ඇති නිවන් දකින්න අපිට වෙලා තියෙන රූපය ගත්ත දේ රැක ගන්න දන්නේ නැහැ ඉතින් ඒ නිසා මේක නව ආකාරයකට පෙන්වන බුදුරජාන් වහන්සේ කොහොමද මේ ප්‍රහාණ කළ යුත්තේ ප්‍රහාණ නොකර එක වෙලාවට එක ප්‍රේම කරනවා අනික වෙලාවට උත්සාහ කරනව නැති කරා. ආය ප්‍රේම කරනවා ආය නැති කරනවා. ඉතින් මේ වෙලාවේ මේ ක්‍රියාවලියට කියනවා අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝක අන්ධ භූතයි. වෙලාවක තාම වමනාමින් මේ දුරුකල යුද්ධේ දුරු කරන්න සැදී පැහැදී ඉන්නවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා ඉවැංගේ දාගන්න. ආයෙ ආකීර්ණ කරගන්න. ඒකල ආයෙත් අඬලා කියනවා අයියෝ බලන්නකො මට වෙච්ච දේ කියලා ආයෙත් හොදනවා. මේක තේරුම් අරගත්තොත් නැත්නම් මේක සමස්තයක් වශයෙන් ජන විඥානයේ වශයෙන් තේරුම් ගැනීම සහ එක්කෙනෙක් පුද්ගලික වශයෙන් තේරුම් ගන්න ගියොත් බුදුහාමුදුරෝ බහල වෙච්චි නැති ශාසනයක් නැති කාලේ මේක පිළිබඳ අපිට හිතා ගන්නවත් ලැබෙන්නේ නැහැ. පූර්වාදර්ශයක් නැහැ. ධර්ම න්‍යායක් නැහැ. ඒකට ආයතන නැහැ. කරගන්න බෑ. දැන් අපිට පූර්වාදර්ශයක් තියෙනවා සරුවචන් වහන්සේ ඉන්නවා ධර්ම න්‍යායක් තියෙනවා සද්ධර්මයේ තියෙනවා මේ වගේ ආයතන තියෙනවා. ඒ ඇවිල්ලත් කොච්චර අමාරුද බලන්න. ඒකට මහබෝසතාණන් වහන්සේ මේ වගේ දෙයක් කිස්මතු කරගන්නකොට මොන තරම් කාලයක් Tamangeම අත්තරදි ප්‍රයෝජනට අරගෙන මේක සුද්ධ කරන්න නැද්ද? ඒක කොච්චර දරුණුවට කෙරුණාද කියනවනම් එහෙම නැත්නම් කොච්චර ගම්බීරද කියනවනම් අවබෝධ වුණාට පස්සේ මේක කාටවත් කියලා දෙන්න පසුබාලා තියෙනවා. සරුවචනාංශ මේක අවබෝධ කරාට පස්සේ මේ කාටවත් කියලා වැඩ නැහැ. එක්කෙනෙක්වත් ඒ දිහාවට හැරිලා නැහැ. ප්‍රහාණ කළ යුද්ධවල ප්‍රහාණ කරන පැත්තට නෙමෙයි හැරිලා තියෙන්නේ. ඒක රැස් කරන පැත්තට. ඒක නිසා බුදු වුණාට පස්සෙත් පස්ස ගහලා තියෙනවා. ඒසොර සහම්පති බ්‍රහ්මරාජයා තමයි ඇවිල්ලා කියලා තියෙන්නේ. ඒක මහා විනාශයක් මානවයේ දියුණුවක වහන්සේ මෙච්චර කාලයක් බුද්ධෝ හම්බෝධිස්සාමි මුත්තෝ හම්මෝචේ පරේතින්නෝ අන්තාරිස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා මේ ගැඹුරු සංසාරේ එගොඩ වුණා එගොඩ වෙලා දැන් නොකිය හිටියොත් අන්ධකාරයි ඒ නිසා යම් කිසි පිරිසක් ඇති එහි එච්චරම දුවිලි නැති පිරිසක් සමහර විට කල්ලන් ඉඳී තියෙනවා ඔබ වහන්සේ උත්සාහ කරන්න මහා සහපති බ්‍රහ්මරාජගේ ඉල්ලීමට තමයි දේශනා කරන්නේ ඉතින් ඒ නිසා අපි මේක උකහා ගන්න වෙලාවේදී අපි කොච්චරක් මේ නපුරු තිත්ත දේවල් පැත්තක දාලා මේ ධර්ම රසය ධර්මෝජාව ලබා ගන්න උත්සාහ කරන්න ඕනද කියලා බැලුවොත් ලෝකයේ ඉන්න මානව ජනතාවනි අපි තාමත්ම වාසනාවන්තයි. මොකද අපි ඒකට සැදී පැහැදී කටයුතු කරනවා. අපි දේශයෙන් අරින්නේ නැහැ. වැටුණත් දිගට ඉදිරියට යනවා. ඒක නිසා ඒ අර කරන්න තියෙන ප්‍රහාණය කළ උද්දී ප්‍රහාණය කිරීම කියන එක කෑලි 9කට කඩලා ටික ටික කන්න ඇරලා තියෙන්නේ මේකේ. එක gediya පිටින් කන්න බැරි නම්, තිත්ත වැඩි නම්, අමාරු නම් මේකේ පෙන්ලා දෙනවා නම පොලක කොටස් කොටස් කරලා එක එක එක එක අයින් කරන්න. එතකොට සමහර තැන්වල අපට තේරෙයි සමහර. සමහර තැන්වල අපිට අමාරු වෙයි. ඒ නිසා අපි අද පටන් අරගනිමු පළවෙනිම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රහාණ කළ යුතු දේවල් ප්‍රහාණය පිණිස අපිට මේ කෑලි කපලා පෙන්නන එක සාරිපුත්‍ර සංසය තමයි මේක උද්දුත කරන්නේ මේක මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ගිය පාරත් ඔය නානත් සංඥා නානන්ත කාය කියන එකෙදි මම ටිකක් කිට්ටු කරගත්තා මේක සඳහන් කරලා තියෙනවා තණ්හා නිසා නැත්තම් තණ්හා ප්‍රත්‍ය කරගෙන තණ්හා පටිච්ච පරිේෂණම් කියලා පළවෙනි එක යම් කිසි කෙනෙක් තුළ තෘෂ්ණාව තියෙනවා නම් එයා නිතරම සොයා බලමින් ගත කරනවා. පරිේෂණ කරනවා. දැන් අපි ලෝකේ පරිේෂණ කියලා කියන උත්තරම දෙයක් විදිහටනේ සලකන්නේ. පරිේෂණ කරනවා විද්‍යානුකූල පරිේෂණ කරනවා ආර්ථික දේශපාලන පරිේෂණදී අපේ රටේ ආර්ථිකයෙන් මෙච්චර ගාණක් පරිේෂණ වලට දෙනවා. පරිේෂණ වාර්තාවක් බුදුහාමුදුරනත් උඩින් දිලා තමයි කතා කරන්නේ. අපි විද්‍යා අධ්‍යාපනය කරන කාලේ ඒ කවදාකවත් බුද්ධ දේශනාවක් අපි ගන්නෑ ඉගෙනීම සඳහා. ගන්නෙ කවුරු හරි සුද්ධෙක් කරපු පරිශ්‍රණය. ඊට පස්සේ ආට නම්බුකාර දීලා නම්බු නාම දීලා මේ මේ දේවල් හොයාගත්තේ මෙයයි කියලා ඒ පරිශ්‍රණ කරන එක තමයි තියෙන්නේ. දැන් බුදුජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා පරිශ්‍රණයක් කරන්නේ තෘෂ්ණාවක් තියෙන නිසා තණ්හා පටිච්ච පරිේෂණ. නිසා යාගේ පරිේෂණේ දිහා බලලා යාට තියෙන තණ්හාවේ ස්වરૂපේ කියන්නේ. ඇසුරු කරනකොට එයා පරිේෂණ කරන්නේ මොකේද කියලා බැලුවොත් එයාගේ තණ්හාවේ ස්වરૂපයගේ පෞරුෂත්වයෙන් කියන්නේ. එයාගේ රුචි අරුචි යාට කියන්න පුළුවන්. එයා සංසාරෙන් ගෙනාවු ජම්ම ගතිය, කර්ම ශක්තිය කියන්න පුළුවන්. ඒක නිසා අපි පරිේශන තණ්හාව නිසා පරිේශන ඇති කරනවා කියන එක ද්වේෂයට දකින්න නැතුව, නරකට දකින්න නැතුව අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකද්ද කරන පරිේශණය කියලා හොයන බැල විදියකට කණ්ණාඩියක් ඉස්සරහින් ඉඳලා දඟලනද අපි මොනව හොයන්නද මේ නටන්නේ කියලා. ඔය පරිේශන කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒසනා කියන වචනේ. ඒසනාව කියලා කියන්නේ සොයා කෑම හොයාට යනකොට කෑම සඳහා යනවා. උදේ ඉඳලා හැන්දනකම මිනිස්සුන්ට කෑම ඕනේ. සත්තුන්ටත් එහෙමයි. ඉතින් සෑය කෑම හොයාවිදිනවා. ඒ හොයාගෙන යනකොට හොඳ ගොදුරු බිමක් හම්බුනොත් ඒ ප්‍රදේශයට නැවත නැවත යනවා. පරි කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ Tamanට ලේසි තැන Tamanට ඕජාව තියෙන තැනට අපි පරිේෂණ කරනවා. ඒ නිසා මේ පුද්ගලයා පරිේෂණ කරන්නේ Tamanගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තමයි. Tamanට මනෝදොල සපිරෙන පැත්තට පරිශන කරන. එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකයෙන් පරිශන නොකර. එහෙම නැත්නම් කියන එක්කෙනෙක්වත් නැහැ තෘෂ්ණාව නැති. හැබැයි කවුරුවක්වත් දන්නේ මම මේ පරිශනට යෙදුනේ කාගේ න්‍යාය පත්‍රය නිසාද කියලා. හැම කෙනා පරිශනයක් කරනවා. මේ අනික් කෙනාගේ පරිශනෙන් මම වෙන් වෙලා මගේ පරිශනය වෙනම අර්ථකථන දෙන්නේ කාගේ න්‍යාය පත්‍රය අනුව කියලා සමස්ත පරිශනනම් මායාවේ. සමස්ත පරිශනේ තෘෂ්ණාව නිසා. මේ වෙනුවට සරුවච්චන් ආංශේ අරිය පරියේෂණ කියලා එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ බුදුජානනාංශේ මේකට ප්‍රතිනිධියක් දෙන්නේ නැතුව මේක වළක්වන්න බෑ. එතකොට මේ අරිය පරියේෂණය සහ පරියේෂණය කියන දෙක ගත්තොත් මේ පරියේෂණයටත් ආර්ය පරියේෂණයටත් දෙකම විද්‍යාව කියන වචනේ ලංකාවේ පාවිච්චි බුරුමේ විද්‍යාව අපි විද්‍යාව කියන එකට කියන්නේ සිප්පං කියලා. ශිල්ප කියලා. ඒගොල්ලෝ විද්‍යාව කියලා පාවිච්චි කරන්නේ කලා විෂයන් වලට. විශ්වවිද්‍යාලෙ ගිහලා ඩිග්‍රී එකක් කරනවනේ ටිප්පන් විද්‍යා ටිප්පන් විසා කියලා දෙකක් තියෙනවා විෂයන් ෆැකල්ටිස් දෙකක් එකක විද්‍යා ඒවා උගන්න අනිත් එක කලා විෂය විචා කියලා දාන්නේ ඒගොල්ලෝ කලා විෂයන් ටිප්පන් කියලා දාන්නේ තාක්ෂණයට නැත්නම් ශිල්ප වලට ලංකාවේ එහෙම නැහැ ලංකාවේ අපි විද්‍යාව කියලා දානවා මේ දෙකට ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන කේමනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ඉස්සෙල්ලා අතින් ලියපු පිටුනම් 400ක් විතර ලිව්වා. මේ වචනේ වරද්දා ගැනීම නිසා අද පොඩි ළමයි ඉස්කෝලේ යන ළමයි විද්‍යා කියන වචනේ දන්නේ නවීන තාක්ෂණය සඳහා පමණයි. එතකොට බුදුරජාණන්සේ චක්කුමුදපාදී ඥානංගුදපාදී විද්‍යාවුදපාදී ආලෝකෝදපාදී කියනකොට ඉන විද්‍යාවයි මේකයි එකයි කියලා තමයි ඉස්කෝලේ නිකන් වහලා ගහන්නේ. මේ වහලා ගැහිම නිසා ළමයා විද්‍යාව කියන වචනේ දෙන්නෙම මේ සංකර වචන. ඉතින් මේකට ආරම්භයේදී කේමන සඳහන් කරන මේකට නවීන විද්‍යාව කියලා දැම්මා. තාක්ෂණයට විද්‍යාව කියන වචන තියෙන බුදුරජාණන් වහන්සේගේ විද්‍යා ඥානවලට. දැන් මේ දෙක නැහැ. දැන් මේ දෙකම එකයි. ඉතින් එක විද්‍යාවකින් අපායට ගෙනිනවා එක විද්‍යාවකින් නිවනට ගෙනිනවා මේ දෙකටම එක වචනේ දුන්නාට පස්සේ පොඩි දරුවෙක් කොහොමද මේක බේරගන්නේ? ඒ ළමයි විද්‍යාව හදාරනවා. අපිත් එහෙම අහුවෙච්ච රැල්ලට හම්බෙච්ච කට්ටිය තමයි. එතකොට අපි මේ කලාව විෂන් අතාරිනවා. බෞද්ධ සංස්කෘතිය අතාරිනවා. සිංහල ඉගෙන ගන්න කතාවයි. එලා අපි විද්‍යාව පැත්තට. ඒගොල්ලෝ අපි උසස් කියලා ගන්න. අපි ඒ කාලේ ওই විද්‍යාව මම තහුනේ විද්‍යාව විෂයන් වලට එසිකෙන සියලු සයන්ස් කාර්යෝ නැසනසුලුයි කියලා කියන්නේ. සංස්කාරයෝ නෙවෙයි. අපි හැම පදයකටම දානවා සියලු සයන්ස් කාර්යෝ නැසනසුලුයි. ඒගොල්ලෝ මේ කලා විෂයන් ඉගෙන ගන්න කට්ටිය අපේ අපිට වැඩි දක්ෂ නැති අය. අතරමැද ඉන්නේ කොමර්ස් කරන කට්ටිය. අටේ පන්තින් අපි විශේෂ තුනකට කඩනවා. අපි ඉන්නේ විද්‍යාපන්ති. මට බුද්ධුමයි මං වගේ මැට්ටෙක් කොහොමද විද්‍යාවට අහුනේ කියලා. කොහොමද අන්තර බලනකොට අහුවෙලා තිබ්බා. ඊට පස්සේ අර විද්‍යාඥයා මේ පරිශීලනය කරා මේ විද්‍යාඥයා මේ පරිශීලනය කරලා කඩුල ඇල දෙකට බෙදෙනවා විද්‍යාඥයාගේ නම ලියනවා වර්ෂයේ නම ලියනවා. පොලිම වුණාට පස්සේ ඕකම කටපාඩම් කරලා විභාගයට ලිව්වොත් පළවෙනි පන්තියෙන් පාස්. අර විද්‍යාඥයා අසවල් අසට මේ වැඩේ කරා. විද්‍යාඥයාට වැඩිය අපිට ලකුණු ලැබෙනවා. මෙන්න මේව කුණු හරපෙකින් ඔලුව ක්‍රේල් කරපු කට්ටිය අපි. මේ පරිේශන වලට පුදුමාකාර වටිනාකමක් දීලා නිතරම අපි ඉන්නේ සොයා බලමින් මොනවද හොයනවා මේ හොයන හැම දෙයකින්ම පශ්චාත්තාපේන නිසා හැම පරිේශනයක්ම ආතතිගතයි හැම පරිේශනයක්ම අසහනසාරී ඉතින් නිසා කවුරු හරි පරිේශනයක සෙට් වුණාට පස්සේ ඒ මිනිහ පාලනය කරන්න හරිම ලේසි. ඇයි ඌ ඉන්නේ කොයිලා අසහනේනේ ආතතියේනේ නිසා විශ්වවිද්‍යාල විතර අද ආතතිය වැඩි ආයතන වෙන ලෝකෙ කොහොක්වත් නැහැ. ඒවා තමයි ආතතිය වැඩිම ස්ථාන. සීදීනසා ගන්න ස්ථාන. නැත්නම් එක එක කුලල් කා ගන්න ස්ථාන. ඊර්ෂ්‍යා අධිකම ස්ථාන. මේ අධ්‍යාපනයේ ශේෂ්ඨ ඉහළට යන්න යන්න ඒ වගේ තියෙන කඩප්පුලි වැඩ, නොකෑමන වැඩ, දහපතුරා වැඩ, පට්ටපඳුරු වැඩ මේ සාමාන්‍ය ගැමියෙක් ගාවත් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඉන්නේ පරිේශෙන්ට ඒ නිසා මොකා තලාගෙන ගියත් කමන්නේ. ඉස්සර වෙන්න හදා. ඉතින් ඒක නිසා තණ්හා පටිච්ච පරියේෂණ. අපි හැම කෙනාම උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ඒක කිසිම පරියේෂණයක් නෑ. ඒක නිකන් අර කැඳ බොන්නා වගේ වැඩක්. අපි නිතරම හොයන්නේ ඇහැට හොඳ රූපයක් බලන්න ක්‍රමයක් තියනවාද? කනට මොකක් හරි නහපු සද්දයක් අහන්න උත්සාහ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නහයට ගඳක්, දිවට රසක්, කයට පහසක්, හිතට හිතවිල්ලක් දෙනවනම් අපි රට රාජ්‍ය අරලා යනවා. ගන්ධනව අතහැරලා යනවා. අම්මා අප්පා අතහැරලා යනවා. මොකටේ මේ? මේ නොදැක්ක දේවල් දකින්න, නාහපු දේවල් අහන්න, අපිට මෙතෙක් විඳලා නැති ගන්ධ රස පහත දෙන්න. එතකොට ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල අපිට උගන්වන දේ බලන්න අපි ළඟට එන්න අපි ඔයගොල්ලෝ අම්මා අප්පා දීපු නැති දෙයක් දෙනවා. මේ විදිහට දෙනවා, මේ විදිහට දෙනවා කිව්වහම අම්මෝ ඒගොල්ලෝ අපිට කොච්චර අනුකම්පාවෙන්ද ඉන්නේ කියලා හිතෙනවා. ඉතින් කැලේ අතහැරලා ගමට යනවා. ගම අතහැරලා නගරයට යනවා. නගරය අතහැරලා රාජධානියට යනවා. ඉතින් වැඩිම අර විජන වාතයේ තියෙන කැලේ එපා වෙනවා. සාමාන්‍ය ස්වභාවික දේ වැටෙන කැලේ එපා වෙනවා. අපි පරිශීලනය කරගෙන ශිෂ්ටාචාර වෙලා රාජධානි වලට යනවා. මේ රාජධානි වල දිග්ගටම අසහන. වාතයේ සම්පූර්ණ අපිරිසුදු වාතයක් තියෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ විතරක් ගහලා තියෙනවා නම සැරයක් ජලයේ චක්‍රීකරණය කියලා තියෙනවා. ඒ කියන්නේ වැසිකිළි වෙන මොහොත්‍රා පෙරලා තමයි තියෙන්නේ පුළුවන් නම් බීපල්ලා. නම සැරයක් චක්‍රීකරණය කරපු වතුර තියෙනවා. ගහනම තියෙනවා බෝඩ් එකේ. ඉතින් පුදුම ආසාවක් නේ සිඩ්නි සිඩ්නි සිල්වා කෙනෙක් වෙන්න නැත්නම් සිඩ්නි සයිමන් කෙනෙක් වෙන්න හරි ආසයි කට්ටිය. ඉතින් ගියාට පස්සේ මේ කැලේක තියෙන වතුර ටිකවත් නැහැ. අම්මපමේ රිලෙවෙග්ගේ වාසනාව නැහැ. මේ කැලේ ඉන්න රිලෙවෙග්ගේ වාසනාවක් නැහැ. මොකද තියෙන්නේ කවුරු හරි පිට කරපු වාතයක්. විජන වාතේ නැහැ. පිරිසිදු වතුර නැහැ. කෑම කෑවොත් අපබ්‍රංශලෙඩ. පුදුමාකාර කෑම જાති ඔය ඔය කිව්වත් මාත් යනවා හැබැයි උතේ. මාත් පොඩ්ඩක් ඔය ගිහිල්ලා බල්ලා රස බල්ලා අරීමෙන් කරලා එනවා. ඒක බැලුවට පස්සේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙන. ඒ තරම්ම පරිේශන හිතන ඉන්න හැම කෙනෙක්ම හැම වෙලාවම පරිේශන. කෑමක් කෑවත් ඒක අල්ලලා යනවද නැද්ද? මේක දිනු කරන්නේ කොහොමද? මොකටද මේ අපිට කෑම කවන්නද? නෑ උන්ගේ කුට්ටිය කඩාගන්න. හැම තැනම අහනවා පරිේශන කරනවා. ඉතින් මේ පරිේශණය තෘෂ්ණාවක ඵලයක් කියන එක හෙලි වුණොත් දැනගත්තොත් අද තියෙන අධ්‍යාපනයට මොනවා වේද? පරිශනාගාර වලට මොනවා වේද? මේ ඉලවාගෙන යන්නේ කියලා කවුරු හරි දන්නවනම් මේ සාමාන්‍ය ලෝක විශ්ේ අද ඉන්න විද්‍යාඥයන්ගෙන් 95%ක්ම යොදලා තියෙන දරුණු ආයුධ හදන්න කියලා. විසා টොප්ම টොප් ක්ලාස් විද්‍යාඥයන්ගේ ඔළුව පාවිච්චිලා තියෙන මේ මානවයම කිලින්ම එක බෝම්බේ විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හොයන්න. එහෙම නැත්නම් සමූල ඝාතනය කරන්න පුළුවන් දේවල් හොයන්න. ඒ විද්‍යාඥයෝ දන්නේත් නැහැ මේ විද්‍යාකාරය හදලා තියෙන එකට කියලා. විනාශක වැඩ කරන්න තමයි උප්පරීම මොළ ටික පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා අන්තිම වෙනකොට මේ මිනිස්සු බීතිකා වෙලා මැරලා යනවා. දන්නේත් නැහැ මේ කොහෙන්ද මේ අසරණ ගමක හිටපු මිනිස්සේ මේ විද්‍යාකාරයට ගිහින් උප්පරීම ධනෙ දීලා કૃත්‍රිම ලෝකයකට දාලා පරිශන කරනවා. ඉතින් මේක දිහා බලනකොට මේ බුදුජානන් වහන්සේ රජගේ අතහැරලා ගිහිල්ලා මේ ඇටේරිය ගහක් මුල වාඩි වෙලා මේ හොයාගත්ත දේ ආර්ය පරිශය උතුම්ම දේ කිසිම සැලකිල්ලක් නැහැ. අර කොල්ලක පරිශයෙන් තමයි වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අද මේ භයානක පිළිකාවක් විදිහට මේ උගත් ලෝකය සම්පූර්ණයෙන්ම කාලා ඉවරයි. උගත් නොවන ලෝකය ජනමාධ්‍ය හරහා අල්ලලා ඉවරයි. හැම කෙනෙක්ම ওই මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොච්චර අසහනයක් ඇද්ද මිනිස්සු මේ දේවල් හොයන්නේ. කොච්චර අසහනද කියන්නේ කොච්චරක් වර්තමාන මොහොතේ එළඹ සිටීම ද්වේෂ කරනවාද වර්තමාන මොහොතේ එළඹුණා නම් ඒක පිරිච්ච ගතියක් තියෙනවා. ඒකේ සම්පත්‍ති කරගතියක් තියෙනවා. කොහොක්වත් යන්න ඕනේ නැහැ. මෙතනම තියෙනවා. ගිය ඕනම කෙනෙකුට විනාඩි 5න් අත්දකින්න පුළුවන්. එයා විශේෂයෙන් මේ පොඩි ළමයෙකුට කියලා දුන්නා විනාඩි 10ක් ඉඳගෙන ඉඳලා මම දැන් මෙතන බලාපන්. පොඩ ඇවිදලා මම දැන් මෙතන බලාපන්. මේ පැහැදිලිවම කියනවා. ඒ වුණාට අපේ දවසේ වැඩි වේලාවක් දෙන්නේ පරිේශන සඳහා. නමුත් අපි මේ පරිේශයට මෙහෙවීම එන්නේ තෘෂ්ණාවෙන් බව දන්නේ අපි හරියට ඒ පරිේශන අගය කරන චින්තනයක තමයි ජීවත් වෙන්නේ. ਸਰවචනාංශයේ ආනන්දහමසොත් එක එක දවසක් දෙනම විතරයි වඩින්නේ. ගියාට පස්සේ බමුණු ගමකට යනවා. ඒ බමුණු ගමට පෙන්වන්න බෑ ਸਰවචනාංශ. ආරංචි වෙච්ච ගමන් හැම ලිද්දටම පිදුරු පුරවනවා. ඉතින් නිකන් ਸਰවචනාංශ කියන ආනන්ද වතුට බියොත් හොතයි කියලා. ආනන්දහමලු ගිහිලා කියනවා හැම ලිද්දටම පිදුරු දාලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ මිනිස්සු අපි ඉන්නවට කැමති නැහැ. බොන වතුර ගන්න බැරි වෙන්න ලිම් වලට පිටුරු දාලායි කියලා. බුදුරජාණන් මොකුත් කියන්නේ නැති ටික වෙලාවකින් කියනවා ආනන්ද වතුර තිබහයි කියලා. ඉතින් ආයෙසරයක් ආනන්ද හැමතුරු යනවා. දැන් බුදුරජාණන්සේ දෙවෙනි හැරයටත් කියපු නිසා ගිහිල්ලා බලලා එවිල්ලා අර උත්තරේම දෙනවා. අවසරයි ස්වාමීන් මේ හැම වතුරක්ම කෙලසිලා. හැම ලිඳකටම පිටුරු දාලායි කියලා. තුන්වෙනි හැරයටත් බුදුරජාණන්සේ කියනවා අන්ත වතුට්ටියක් ගේන්නේ කියලා. ආනන්ද ආඳුර නිදක් ගාවට ගිහිල්ලා අදිස්ථාන කරනවා මගේ සරුවචාන්සේ මෙච්චර පාරමිතා පුරලා තියෙනවා මේ ළින්දෙන් මට පැන් ලැබෙන්න ඕනේ. එතකොටම දිද පිටිලා ඉතිරිලා පිටුරු ටික ගසාගෙන යනවා. ඊට පස්සේ පාත්‍රේ පුරවගෙන වතුර එකක් අරන් ගිහිල්ලා බුදු දනන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද හඳුරෝ කියනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ ගුණේ වැටෙන්නේ මේ වගේ වෙලාවට තමයි මම අදිෂ්ඨානයක් කරා වතුර ලැබුණයි. ආන බුදුරජාණන්ති කියන කතාවේ වෙලාවේදී හිතා ගන්න බෑ. බුදුරජාණන්සේ අහනවා හැම වෙලාවෙම වතුර තියෙන මිනිහට වතුර හොයන්න යන්න තියෙන ඌමනාව මොකද්ද කියලා. පරිේෂණ කරන්න තියෙන ඕනේ. ආනන්දහඳුරු ගියේ ඇත්තටම බුදුහාමුදුරුවෝ නිසා. ආපාතේ සබ්බදාසියෝ. තණ්හා මූලතෝ චෙත්තා කිස්ස පරිේෂණං චරේ. වතුර හොයන්න නම් තිබාසයක් තියෙන්න eBay. තිබාතියේ තෙමිනනේ පරිේෂණ කරන්නේ වතුර හොයන්නේ. නිතරම වතුරේ ඉන්න මිනිසෙකුට වතුර අවශ්‍ය නැති වෙනකොට පරිේෂණයක් ඕනේ නැහැ. වතුර බොන්නෙත් නැහැ. බුදුන්සේ මේ ආනන්ද හඳුනන්න පෙන්නන්නේ ඔබ දැන්ද දන්නේ බුදුහාමුදුර කවුද කියලා කියන්න වගේ. ඉතින් ඒ වගේ අපි පරිේශණයකට පිපාසකට යන හැම වෙලාවෙම මතක තියාගන්න පිටිපස්සේ තණ්හාවක් තියෙනවා. අපි යම් කිසි කෙනෙකුට පරිේශණයක් පෙන්වන්න හදනවා තණ්හාවක් තියෙනවා. මේක නම් ප්‍රශ්නයකුත් නැහැ. ඒක ඇත්තරම හැම කෙනෙකුටම සාපිපාසා දෙක තියෙනවා. ඒ සඳහා ආහාර පරිේශන දුක තියෙනවා. ඒ නිසා මේක ඇවිල්ලා තියෙන තෘෂ්ණාවෙන් බව එහෙම නැත්නම් මේක තුවාලයක් බව මේක කුෂ්ඨයක් බව කවුරු හරි දන්නවනම් එයා මේ පරිේශණය අගය කරන එකක් නෑ. එයා බලાવી මොකද්ද හිගේ මොකද්ද පිපාසාව මොකද්ද අවශ්‍යතාවය කියලා බැලුවොත් ජීවත් වෙන හැම කෙනෙකු ළඟම තියෙන තෘෂ්ණාව නිසා පරිේශන. මේක භයානක වෙන්නේ මේ පරිේශණයේ සාර්ථක වෙච්ච තැන. කොයි වෙලාවක හරි පරිශ්‍රය නිසා ලාභයක් ලැබුණා නම් එයා ඒ ලාභය නිසා පුදුමාකාර අනික් කටියට වැඩි ඉක්මනහට ගිහිල්ලා අඳුර පාණ්ඩ යනවා. ඊට පස්සේ මේ මිනිසයා කවුරු මොනවා කිව්වත් අහන්නේ මම පරිශ්‍රණයක් කරලා ලාභ ලැබුණයි කියලා. ඒක නිසා බුදුජාණන් වහන්සේ අපට භික්ෂුවට සඳහන් කළ තියෙනවා භික්ෂුවගේ ගමනට තියෙන ප්‍රධාන බාධා හතරක් ආසවට්ටානීය ධර්ම කියලා ඒ හතරම අහනකොට මම මේ කියන්න හදන දේ තේමාව කියවෙනවා. භික්ෂුවක් පිරිහෙන්න, භික්ෂුවක් දියුණු නොවෙන්න, මෙට්ටයි වෙන්න, ටැග් ගහෙන්න කාරණා හතරක් තියෙනවා. එකක් තමයි බෞසුත භාවයේ වැඩිවීම. දෙක ශිෂ්‍යෝ වැඩිවීම. තුන වස්ගාණින් වැඩිවීම, හතර ලාභ සත්කාර වැඩිවීම. ආසවට්ටහණීය ධර්ම. ඉතින් අපි පැවිදි වෙන්නේ තුඟක් කියලාට නිවන් දකින්නේ ওই හතර ලබන්න තමයි. මට හොඳ බෞද්ධ භාවයක් ලැබේවා මට ගොඩක් ශිෂ්‍යෝ ලැබේවා මම උසස් වස් වලින් වැඩි වෙලා මට යන යන තැන බුද්ධ සත්කාර ලැබේවා ලාභ සත්කාර ලැබේවා ඉතින් අපේ අම්මලා තාත්තලාත් අපෙන් බලාපොරොත්තු වෙන එක තමයි ඒකම ලොකු හාමුදුරනේ පොඩි ගෝලයාගෙන් බලාපොරොත්තු වෙන්නත් ඒක තමයි ඔය අඹගා අඹන්වල අඹම්බොල හමුදුරු අපිට එන්නේ ඉස්සෙල්ලා මං ගිහි කාලෙදී ඒ ස්වාමීන් වහන්සේ සියන්නිකා ඉන්න හරි හොඳ හමුරු කෙනෙක් අප ගිහිල්ලා ඔය ආසිවිස උපම සූත්‍රයේට බණ ඇහුවා. බුදුම ආසයි අහගෙන ඉන්නේ. අනිදලා ඊට පස්සේ අනිසර යනකොට මේ ආඳුරෝ මේ ඒ නිකායේ ප්‍රධාන ලේකාධිකාරී වෙලා. ඉතින් මං ගිහලා කිව්වා සායනාංශ මම අසවලා අනේ මට මතක නැහැ මහත්තයෝ ඒ වුණාට මෙතකොට මම පැවිදිලා. මේ මං ඉතින් වාඩි වුණා අපි මේ තෙරුණාද මේ ආසනේ ඉඳ ගන්න ඕක කිව්වා. මං කනේ එදත් වාඩි වුණේ බීම මම බිම වාඩිලා ඉන්නම් කියලා. ටිකක් වෙනකම් මේ නමට මහානගම පිහිටලා තියෙන බව පේන්න තියෙනවා කිව්වා. මේ කියන්නේ කයි හාමුදුරුවෝ. හරිම මුදිතාවකින් කියනවා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේට තර ගිහිල්ලා නේද දැන් ස්වාමීන් වහන්සේත් ලේඛක අධිකාරණේ කියලා. අනේ නම මම මේකෙන් බේරෙන්න කරපු උපක්‍රම මොන්න විදිහවත් රැකුන්නේ නැහැ මුළු සභාවම මේ මේ මොකද්ද කියන්නේ කාර්ය සභාව රැස් වෙච්ච වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිව්වලු දැන් ඔබ වහන්සේ වැඩිමාල් ඔබ වහන්සේ ඔක්කොම දන්නවා ඔබ වහන්සේ මේකේ මේ ලේඛක අධිකාරණතර ගන්නයි කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් දන්නවලු පැහැදිලිව මේක උරචක්‍ර මාලාවක් මේක ගත්තොත් ඔය අහිංසක මොනක්වත් කරන්න ඊටසකලු බෑ. මම මේක මම කවදාකවත් මේ වගේ වැඩ කරලා නැහැ. මම හැම වෙලාවෙම මගේ ගුරු හමුදුරන්ගෙන් අහලා කරලා තියෙනවා. ඒ නිසා මම ඔබ වහන්සේලා යෝජනා කරපුවම ගුරු හමුදුරන්ට කියන්න. ගුරු හමුදුරන් හා කිව්වොත් ගන්නම් කියලා. කියලා පෙනුමකුත් අරගෙන ලොකු හමුදුර ගාවට ගිහිල්ලා කිව්වලු මාව බේරගන්න. වහන්සේ මේකට බෑ කියන්නේ. මොකටද කියලා. ඊටසකලු දැන් අපේ කියන්නේ කායේ පොඩි තරක් නෙවෙයි මට ලේකාධිකරන්තර හම්බ වෙනවා කියලා. බුදු අම්මේ අපේ පන්සලේ කාටවත් ඔක හම්බෙලා නැහැ. අපේ પરම්පරාවේ අඩතන මේ නම මම ටික කාලෙකින් මම මැරිලා යනවා. මම මැරෙන්න ඉස්සෙල්ලා මේකේ සම්මානය ගන්න ඕනේ කිව්වා. අර හාමුදුරෝ කියනවා අනේ මට වෙච්ච දෙයක් අපේ ගුරු හාමුදුරුවෝ අපේ પરම්පරාවේ කවුරක්වත් මේක අරන්නේ නැහැ. මම මැරෙන්න පුළුවන් මට සන්තෝෂෙන් අපේ પરම්පරාවේ කෙනෙකුට ලේකාධිකරන්තර හම්බුණා. ඉතින් මට මොන පැත්තකින්වත් ගලවන්න බැරි වුණා. මම දැන් ලේකාධිකාරී මේ ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අපිට කොයි වෙලාවෙ සම්මානයක් ලැබෙනවද? කොයි වෙලාවෙ ලාභයක් ලැබෙනවද? සත්කාරයක් ලැබෙනවද? බහුසුත වෙනවද? ශිෂ්‍ය වැඩි වෙනවද? වැඩි මහල්ලෙක් වෙනවද? චිර රහත්මත්ය වෙනවද කියලා කට ඇරගෙන ජීවත් වෙන්නේ මේ හතරම භික්ෂුවගේ ගමනක ප්‍රධාන බාධාවක්. ඒක නිසා මුලින් මුලින් මායя භික්ෂුවට කරදර කරලා තමයි වැට්ටුවේ. ඒක තමයි රතන කර්ණ කර්ණිමිත්තු සූත්‍රයේ තියෙන්නේ. භික්ෂුව භාවනා කරන දේ ගඳ ඇති කරනවා. භික්ෂුව භාවනා කරන සද්ද ඇති කරනවා. භික්ෂුව භාවනා කරන දේ පහ වෙන්න වැඩ කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට කිව්වා එතෙන්නම යන්න ලෑස්ති වෙලා යන්න මෛත්‍රී ආරණිට ඇතුළෙන් ඉස්සර විඳලා මෛත්‍රී කරන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන් ඉන්න බැරි වෙනවා. ඒගොල්ලෝ යයි. වඳි වැඳුම් පිඳුම් කරයි. මේ මායя දැන් කරන්නේ මොකද්ද? එහෙම කරදර කරලා නෙමෙයි තෑගි දෙනවා. කානවා කියන්නේ තොගේ පිටින්ම ඕනම කෙනෙකුට ලාභ සත්කාර දීලා බලන්න අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒ නිසා පරිේශනේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ පරිේශෙන් ලැබෙන සත්කාර ලාභේ. ඒ ලාභ ලැබුණාට පස්සේ මිනිස්සුන්ට අන්නේ නැහැටි. මිනිස්සු යක්ෂයෝ වෙන්නේ නැහැටි. මොකද වෙන්නේ කියලා බලපුවාම මේ මිනිස්සුන්ගේ ආර්ය පරිේශෙන් තියෙන නිවන් දකින්නද නැත්නම් ලාභ සත්කාර වලද කියලා බැලුවොත් තාමත්ම මේ මේ සෝචනීයයි කත්තේ. මට තියෙන්නේ අවුරුදු 40ක විතර අත්දැකීමක් මේ ශාසනය දිහා බලන ඉඳලා. මේ හැම කෙනෙක්ම මොකාටද මේ නටන්නේ? මොකද්ද මේගොල්ලෝ නටන එකේ න්‍යාය පත්‍රය කියලා බලන්න හිටියාම කිසිම කෙනෙක් මේ තෘෂ්ණාව නිසායි මේ පරිේශන කරන්නේ කියන එකවත් තේරුම් ගන්න නැහැ. පරිේශන මේ මේ සාසනියම කරනවා. පරිේශනාගාර හද හද පරිේශන කරනවා. තණ්හාව නිසා. බුදුජානකසේ දසමාර සේනාව පෙන්නකොට කාමාතේ පඨමා සේනා. කාමේ තමයි අපිට තියෙන ප්‍රථම සේනාව. ඒක අපි දන්නවා දුක්ඛ සත්‍යයට හේතුව සමුදය සත්‍ය තෘෂ්ණාව. ဒုတိ ය අරති උච්චති තතිය කුප්පිපසා චතුත්තං තණ්හා කියලා ආයසරයක් තණ්හා කියන වචනේ දාලා. මේක විස්තර කරනකොට කියන්නේ මේ හතරවෙනි තෘෂ්ණාව පරිේශන තෘෂ්ණාව. අපිට මොන දෙයකින් හරි කැපිපෙන්න ඕනේ. ඒක සඳහා අපි නානාවිත පරිේශන කරන දැන හෝ නොදැන. ඒ පරිේශන කෙරෙන්නේ සංස්කාර ස්වරූපේ. මේ තියෙන එක හරි නෑ. මේක දියුණු කරන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් ඒවට කියනවා අංග සංස්කරණය කියලා. එහෙම නැත්නම් අපි පොතක් සුද්ධ කරනවා කියලා කියන්නේ. පොත් ප්‍රූෆ් බලනවා කිය. පොත සුද්ධ කරනවා. සංස්කරණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා පවතින ස්වභාවය හරි නෑ. ඒක හොඳට කරන්න ඕන කියන එක අපි දකින්නේ හොඳ දෙයක් විදියට. ඒ නිසා අපි මේ ස්වභාව ධර්මයේ හරි නෑ. ඒක පොඩ්ඩක් ඒක රසවත් කරන්න ඕන. ඒක නිසා හැඩ වැඩ කරන්න ඕන. ඒක ටිකක් උම්මලක ටිකක් දාන්න ඕන. මොනවා රසකාරක ටිකක් දාන්න මේ මිනිස්සේ අවුරුදු 200ක් දැන් මේ නවීන විද්‍යාව කියන කුණුහරුපේ හරහා ගිහිල්ලා තියෙනවා. මේ කුණුහරුපේ හරහා උනේ මොකද්ද? මේ නවීන විද්‍යාව කියන එක ලෝකෙට ආපු දවසේ ඉඳලා බය ලැජ්ජා දෙක නැති වුණා. මේ පරිේශණය සඳහා ලැජ්ජ බය දෙක තියෙන්න බෑ. ලැජ්ජ බය තියෙනවා නම් පරිේශන කරන්න බෑ. ඊටාම ගැඹුරින්. ඒ නිසා කොතනක හෝ පරිේශණයකට යනකොට අපේ අගයන් ආඩම්බරයෙන් පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි පවතින தත්ත්වය හොඳ නැහැ කියන්නේ. පවතින තත්ත්වයේ අඩුපාඩුවක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ මම දැන් මෙතන කියන එක හොඳ නෑ. මිට වැඩිය හොඳ තැනක් තියෙනවා. ඒ නිසා මම දැන් කියන එක මම දැන් මෙතන කියන සතිය පැත්තක තියලා අපි විවිධාකාර පරිශ්‍රණ වල යොදවනවා. ඉතින් ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍ය පිළිබඳ රචනයක් ලියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සතිය ඇර අනිකුත් හැම චෛතසිකයක්ම කැපිපෙන චරිතයක් බවට පත් වෙන්න හදනවා. එයා හැම වෙලාවෙම කැපිපෙන්න හදනවා. සතිය විතරක් නැත්නම් සතිය මුල් වෙච්ච කෙනා සතිය පෙරතියට කවදාකවත් කැපිපෙන්න හදන්නේ එයාට කිව්වත් මේ මේ නායකත්වයේ ගන්න මුල් තැන ගන්න කියලා එයා කැමති නැහැ කවුරු හරි කිව්වොත් යෝජනා කරොත් එයා මුල් තැන ගන්න ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි ඊට පස්සේ පරිේශන ඉවරයි පරිේශන ඉවර නම් අසහන ඉවරයි පරිේශන ඉවර නම් ආතතිය ඉවරයි ඉතින් ඒක නිසා අපි මේ භාවනා කර කර ඉන්නකොට බලන්න අපේ හිත මේ වර්තමාන මොහොතේ තියාගත්තට පස්සේ ඒක විවිධ පරිේශන දිගේ ගොඩක් ඒ පරිේශනයක වැටෙන්නේ අතීත අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං කියන බොරු වලහරා. අපි හිත වර්තමානයේ තියාගෙන ඉන්නකොට ඒ ඒ හිත බොරු වල හයකට වැටෙනවා. හරියට කඹේ ඇවිදිනකොට වගේ වැටෙනවා වගේ. ඉස්ලාම කියලා කියන්නේ අතීතානුදහමන චිත්තං වික්ඛෝපානුපඤ්ඤා. අපේ හිත බොහෝ විට අතීතයට දුවනවා. මොකද අපි හැම කෙනාටම තියෙනවා අත්වැරදි. අපි හැම කෙනාටම තියෙනවා සදාචාරාත්මක හීනමානයක්. මට මේක අපරාධ මේක උනේ මේට වැඩිය හොඳින් කරගන්න තිබුණා කියලා අතීතය පිළිබඳ හැම කෙනාම 100%ක්ම පශ්චාත්තාප වෙනවා. එක එක්කත් නැහැ මේ ලෝකේ අතීතය ගැන සතුටු වෙන කෙනෙක්. ඒ නිසා අපේ හිත ඔය දැනුම කියලා කියන්නේ තනිකර අතීතයක්. මතකයේ තමයි ඔක්කොම දුක් තියෙන්නේ. දුක් තියෙන හතියක් තියෙන්නේ දුක මතකේ. අපිට ඒක අමතක කරන්න බෑ. අපි ඒ තරම් දුකට කැමතියි. අපි අතීතයට කොච්චර කැමතිද ඥානයට කොච්චර කැමතිද ඒ තාක් දුකට කැමති. ඉතින් ඒ නිසා හිතට නිකන් දුක නැතුව ඉන්නකොට නිකන් කූඩැල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ නිකන් අසහනශීලී ගතියක්. ඒ නිසා අතීතානු දහනං චිත්තං. ඒ වෙනුවට අනාගත ප්‍රතිකංකණයක් කරනවා. මේ දුක නැති කිරීමට කොමන පරිශ්‍රණයක් කරම්දෝ කියලා කුතුහලයක් ඇති කරගන්නවා හිත. මම මෙදා මෝඩකම් කරා දැන් නෑ. මම ඊට පස්සේ මෙහෙම මෙහෙම කරනවා කියලා ඔය දෙක තමයි අපේ හිතක භාවනා කරන හිතක වර්තමානට ගත්ත හිතක හිත පිට යන්න නොමග යන්න හිතාන ප්‍රධාන කාරණා දෙක. එහෙම නැත්නම් අබිනතං චිත්තං රාගානුපතිනං අපනතං චිත්තං පටිඝානුපතිනං කියලා මොකක් හරි මේ ඉඳගෙන ඉන්න එක රස නැහෙනේ. ඉඳගෙන ඉන්න එක එකකාරීනේ. හුස්ම බලනකොට එපා වෙනවා. සක්මනම කරනකොට එපා. එතකොට අබිනතියක් හොයනවා. මොකක් හරි රසකාරකයක් හොයනවා. එතකොට ඒක රාගානුපතිත වෙනවා. එහෙම නැත්නම් මේ ඇවිදින එක පිළිබඳව ද්වේෂ ද්වේෂයක් කියලා. මේ අවුව පායලා තියෙනවා මල හොන්තුව මේක ඇවිදින්නත් බෑ. අවුව නැති කරලා දෙන්න බැද්ද කියලා. දැන් භාවනා කරනකොට මැස්සෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම ඔච්චර මේ භාවනා මධ්‍යස්ථානයක් ඇදුවා මැස්ස නැති කරලා දෙන්න බැරිද? අප්පා මේ මැස්සෙක් ඇවිල්ලා මල කරදරේ කියලා. අර ඔක්කොම තරි මැස්සත් හරි. පුදුම ද්වේෂයක් එන්න බන්නවා මැස්ස දතට දීලා හප්පන්න හිතෙනවා. ඒක එතනම අහන කොච්චර කෙරුවක්වත් ඇද්ද ගවන්නක බලහින්නකොට ඇවිල්ලා නාසය ළඟ වහ. එතකොට ඌත් එක පුදුම තරහක් එනවා. එතකොට භාවනා නෙවෙයි පුපුරු ගන්න තරහක් එනවා. එහෙම නැත්තම් අලස වෙලා නිින්දට වැටෙනවා. මෙතනයි තැවිසෙන. ආන්නේකෙදී තරුණ ජනතාවට ඒ කියන්නේ අපි අවුරුදු 100 නම් පරමායුෂ 50 වෙනකම් එයාට තියෙන අතීතානු අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. අනාගතය පිළිබඳ සැලසුම් හදනවා උද්වේගයෙන් ගත කරන්නේ. මම හිත මෙහෙම කරනවා කියලා තාන්තම දඟලනවා. ඉතින් ඒක නිසා ඒ හිතට පොහොර දාන්න තමයි අද තියෙන මේ කාම ලෝකය හැදිලා තියෙන්නේ. කාට හරි එහෙම පරිශන කරන්න ඕනේ ඒගොල්ලෝ ආධාර දෙනවා මෙහෙමයි කරන්න ඕනේ කියන දිගින් දිගට දිගින් දිගට යන. ඒකදී හොඳටම ওই සුබදාරාමිතේ ડોක්ටර් මාත් එක්ක කිව්වා මේ ලෙඩේට අපිට මේ පැත්තේ තියෙන මේ පරිශන කරන්න ඕන ගතියක්. නමුත් එවැනි පරිශන වලට කවදාකවත් ආධාර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආධාර දෙන්නේ ඒගොල්ලන්ගේ භාණ්ඩ විකින්නන පරිශන සඳහා පමණයි. ඒ නිසා අද තියෙන NGO හරහා මේ ප්‍රොජෙක්ට්ස් හරහා පරිේශන හරහා මනුස්ස මනස සම්පූර්ණයෙන් කරකවලා තියෙනවා. ඕන කෙනෙකුට කිව්වොත් මෙච්චර grant එකක් දෙනවයි කියලා ඒකට proposal එකක් ලියයි හෙටගෙන ලියන්නේ. මොකද්ද ඒකේ ලැබෙන්නේ? කොහෙද අපි යන්නේ? ඇයි මේ සල්ලි අපට දෙන්නේ කියලා හිතාගන්න කාටවත් වෙලාවක් නැහැ. ඔය යුනිවර්සිටි සොල්නියනාගේ වැඩිම grant එකක් ගන්න හදන එක තමයි වෙලා තියෙන්නේ. ඒ ශිෂ්‍යෝ ටිකක් අරගෙන ඒකට දාලා උන් ඔය මොනවාරි පිස්සුවක් එල්ලනවා. grant එක යන්නේ private account එකට. වැඩේ යනවා දිගටම. ඉතින් එතකොට අර කියන්න ඕනේ ටික අපි වගේ තුන්වෙනි ලෝකේ රටකින් රිසර්ච් එකේ ප්‍රතිඵල වශයෙන් අන්න අර ඒ පැක පළවෙච්චාම අර මිනිසුන්ට කියන්න ඕන අඳහැරේ සිද්ධ ඒ වෙනුවට අපි ළඟ තියෙන මේ දැනට තියෙන එක මදි තව ටිකක් වැඩි කරන්න ඕනේ කියන මේ තෘෂ්ණා ගතිය භාවනාවේදී තේරුම් ගන්න වැඩි වෙලා යන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට කොයි වෙලාවක හරි කොයි වෙලාවක හරි අරමුණක දිගට හිත පැවැත්වුවොත් ආස්වාද ප්‍රසආසයේ දිගට හිත පැවැත්වුවොත් පිම්බීමේ ඇකිලිමේ දිගට හිත පැවැත්වුවොත් වම දකුණේ දිගට හිත පැවැත්වුවොත් ඉඳගෙන ඉන්න භාවයේ දිගට හිත පැවැත්වුවොත් ඇවිදින භාවයේ දිගට හිත පැවැත්වුවොත් එපා වීම එනවා එපා වීම ඇවිල්ල ඇඟටත් නොදී පැදුරටත් නොගිහින් ඔන්න හිත පිටපයින්වා තෘෂ්ණා ජනක අරමුණකට ඒතකොට බුදුරජාණන් වහන්සේ මේක කාට හරි කවුරු හරි මේක කමඨාන් සුද්ධ කරනට වාර්තා කරුවොත් මං ආනපන දිහා බලන් හිටියා. ඒක මට කම්මැලි, මට නිදිමතයි, මට ඒකාකාරී එපා වෙනවයි කියලා කිව්වා නම් කියන්නේ තරම් එයා අවංක කමඨාන් මාතාවක් ලිව්වනම් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා ඔය හිත පිට පණින එකට කියනවා තෘෂ්ණාව රාගය කියලා. අරමුණේ තියෙන විරාගය. තෘෂ්ණාවට උත්තරේ. දැන් ඔබට විරාගයේ පහළ වෙච්ච නිසා තමයි විරාගයට දෙන වචන ටික තමයි කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බය ගතිය, පාළු ගතිය, තනිකම තමයි විරාගය. මෙතන ඉන්නවද කවුරු හරි එහෙන් භාවනා කරන්න එපා මේ පහළ වෙච්ච නැති කෙනෙක්. ඒ ඔක්කොම කියනවා මේක නැති කරගන්න හදනවා. මේ පහළ වෙන ඒකාකාරීකම පහළ වෙන මේ නීරසකම මේ පහළ වෙන නිදිමත ගතිය මේ පහළ වෙනකොට අර මේ හිත පයින් ගතිය නැති කරන්න හදනවා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න ඕනේ ඕක තමයි භාවනාවේ දියුණුව. විරාගය තමයි විරාගෝ සෙට්ඨෝ ධම්මානං මුළු ලෝකෙම තියෙන ධර්ම අනුව වැදගත්ම දේ තමයි විරාගය. ඒක අපි වාර්තා කරන්නේ කම්මැනිකම කිය. නීරසකම කිය. එහෙම නැත්නම් නිදිමත වෙනවයි කිය. එපා වෙනවයි කිය. බය වෙනවයි කිය. නොදන්න තැනකට ගියා වගේ කිය. කවදා හරි කමඨාන සුද්ධ වුණොත් එහෙම නැත්නම් බණක තීරුම් ගත්තොත් මේ භාවනාවේදී ලැබෙන මේ විරාගයට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ එපාකම තියෙද්දිත් ඒ අරමුණේම පවත්වන්න පුළුවන් නම් එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ හිත කොච්චරක්නම් පරිේශන තෘෂ්ණාවට ගිහිල්ලා අර ඒකාකාරී අරමුණෙන් හිත කඩලා දාන හැටි. එතකොට අපි උදව් කරන්නේ මායාවේ පැත්තටද බුදුහමරගේ පැත්තටද කියලා බැලුවොත් ඒකාන්තෙම රාගයන පැත්තට තමයි අපේ නොදන්න හිත උදව් කරන්නේ. ඒකට අපි දැනුවත් වෙලා යන්න ඕනේ යෝනිසමනසිකාරණ යන්නේ මේ කම්මැලිකම එන එක අනිවාර්යයෙන්ම විපස්සනා භාවනාවේදී අරුණ වාගේ. ඉර නගින්න ඉස්සරහින අරුණ වාගේ. එහෙම නැත්නම් පෙර ගමනක්, පෙර නිමිත්තක්. මේ නීරසකම තියෙද්දිම ඉරියව හොල්ලන්නේ නැතුව මේකෙම තව එක චිත්තක්ෂණයක් මේ අරමුණේම තව චිත්තක්ෂණයක් මේක කරන්න බැරුවොත් එහෙම කරන්න බැරි කෙනෙක් මේකේ නැහැ. ඇඟටම නොදැන දන්නේම නැතුව හිත ඇතුලටත් නොගිය පැනලා යනවා. මෙන්න මෙතනදී මේ පරිේශන තෘෂ්ණාව හිත මේ එක එක ක්‍රම හරහා පණින්න හදන ගතිය අතින් අපි ඔක්කොම සමානයි කාටවත් කියන්න බෑ අත උසල නෑ නෑ මගේ හිත තිබ්බ ගමන් මුත්ත තිබ්බා වගේ දිගටම අරමුණේ තියනවා කියලා එහෙම හිතින්නේ නෑ හිත පිට පනිනවා අන්නේ පනිද්දි මේ රාගයට ඉඳ නොතබා විරාගයේ එනකොට විරාගයට සාදර වෙන්න නම් අපි ලොකු සාංශ කියන කොච්චර ලෑස්ති මනසකින් යන්න ඕනද පරියන්කේ කොච්චර ලෑස්ති මනසකින් යන්න ඕනද සක්මනට ලෑස්ති මනසින් ගිය මිනිහා ගොඩ. මම ඉඳගත්තාම ටික වෙලාවකින් කම්මැලි වෙනවා. ඒ වෙනකොට මම අරමුණ දිගේ සෑහෙන වෙලාවක් ඉඳලා තියෙනවා. අනේ මට එක හුස්මක් තව බලන්න බැරි. අනේ මට එක පිම්බීම හැකිලීමක් ඕක දිගේම යන්න බැරිද? තව එක පියවරක් ඉදිරියේ තියෙන්න බැරිද කියලා බැලුවොත් අපි මේ පරිවේ තෘෂ්ණාව නිසා එන පරිවේශණයේ කියන බුදුජානනාංශයේ පෙන්නන කාරණාව වාසියට අරගෙන යන්න නෙවෙයි පරිේශන කරන්නේ ඒ අරමුණේම ඉඳ. මුචුඟ දෙනෙක් හිතනවා මේ වගේ දෙයක් මේ පොඩි දරුවෙකුට එහෙම කිව්වට අල්ලන්නේ නැති වෙයි කියලා. ඕගොල්ලෝ පුදුම හිතෙයි. ඕගොල්ලන්ට පුදුම හිතෙයි පොඩි දරුවෙකුට මේ කාරණාව කියලා දුන්නොත්. ඒ ළමයා ඒක කරලා ඒක අපට උගන්වන්න නැහැ. මොකද ඒ ළමගේ ඉච්චරම තෘෂ්ණාවක් නැහැනේ හිතේ. අපි දන්නේ දඟලනවායි කියලා නෑ. ඒ දඟලන ළමයෙකුට මේ වගේ කලියුත්තේ මේකයි කියන එක වටහලා දුන්නා ඒක විනාඩි 5න් 10න් ඒ ළමගේ චරිතය වෙනස් වෙන්නේ නැහැනේ. පුදුම දඟලන නටන ලෝකයේ ළමයින්ද කල යුත්තේ මේකයි කියලා තේරුම් කළ දෙන එක ලේසි නෑ. තේරුම් කරපු ගමන් ළමයි සක්මනකට එළඹුණාට පස්සේ ළමයිගේ තියෙන තල තුනකම පරියන්කයට ගියාට පස්සේ ඉදුනේ තියෙන තල තුනකම වයසට තරම් වෙන්නේ අපිට ඒක කරගන්න බැරි අපේ හිත ෂටයි අපේ හිත මායාවී අපේ හිත වංචනිකයි අපි අර තෘෂ්ණාවටයි ඡන්ද දෙන්නේ මේ මේ පරිේශෙන් රැතස් ඡන්ද දෙන්නේ ඒක තෘෂ්ණාවෙන් එන බවක් දන්නේ දැන් මේ මුළු පැයේ බන කියලා එකමාරේ බන කියලා මම මතක් කරන්නේ කොයි වෙලාවක හෝ ඒ වගේ කම්මැලිකමක් එනකොට කොයි වෙලාවක හෝ නීරසකමක් එනකොට දිගටම ඉන්න යන්න එපා. තව එක චිත්තක්ෂණයක් ඉන්න බෑනේ මේ කම්මැලිකම අවබෝධ කරගන්න. කම්මැලිකමට ප්‍රමෝද කරගන්න. මේ කම්මැලිකම හරහා තමයි නිවන වැටලා තියෙන්නේ කියලා තේරුම් අරගන්න. අන්න එදාට තේරෙයි අපේ හිත කොච්චර ෂට විදියට ගොඩ පෙරකොදුරුකම් දාලා හේතු කාරණා දාලා මේකේ පණින්න හදන හැටි පැන්නට කමන්නේ පැන්නට කමන්නේ දැනගෙන පණින්න දෙන්න. අන්නේ පැනිල්ල ඇල්ලිල්ලට අපි කියන පොත් තබන්නේ කියලා. පොත තියන්න භාවනා කරගෙන කොහෙද හිත පිටපයි. පණින කාරණේ අනුව අපිට කියන්න පුළුවන් මගේ චරිතය. යන හැටියෙන් කියකි මගේ එක සෙන් එක සැරේ බලලා නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් බලන්න. බලනකොට බලනකොට මේ හිත පිට පනින්න කාගේ න්‍යාය පත්‍රයකට පනින්න. මේ සැලසුම් කරපු එකත් මෙච්චර මහන්සිලා ඇවිල්ලා මේ අනුග්‍රහ කරගෙන භාවනා කරද්දී කොහෙන්දෝ යන පරිේශණයකට අපේ හිත පිටපයින්. පයින් පයින් වෙලා මේක නිරීක්ෂණය කරනවා ඇර මේකට ගොඩේ ඉන්න මාර්ගයක් නැහැ. ඒක නිසා අත්තරද්ද හරහමයි ගොඩේ ඉන්න තියෙන්නේ. හොඳට බලන්න ආරක්ෂක තැනක හිත තිබ්බහම එයා පණින පැනිල්ල. එයා පණින්නේ කොහාටද කියලා බැලුවොත් තමන්ගේ චරිත ලක්ෂණ කියා ගන්න පුළුවන්. ඒක කේන්දර බල්ල කියනා වගේ නෙමෙයි තමන්ම ඒක හොයන්න ඕන. ඒක නිසා භාවනාවට බහින්ද විපස්සනා භාවනාවේ නුබෝ වෙලාවකින් නීරසකම එනවා. නීරසකම විපස්සනා ඥානයක පෙරමඟ ලකුණක්. එහෙම නැත්නම් ඒකට කියනවා අරුණ නැග්ගා වගේ පුබ්බ නිමිත්ත පුබ්බ කරණේ කියලා බලන ගියොත් අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න සුදුස්ස බාටපත් වෙනවා. නැත්නම් යෝගාවචරේ බාටපත් වෙනවා. නමුත් ඒක මගාරින්න ගියා නම් අපි මගාරින්නේ දුක්ඛ සත්‍යයයි. අපි තෘෂ්ණාවටයි පොහොර දාන්නේ පරිේශෙන්ටයි පොහොර දාන්නේ. ඒ බව දැනගන්න ලැබුණා නම් මේ වැඩමුළුවේ ලොකුම ජයග්‍රහණය. ඒ මතක් කිරීමත් එක්කම දවසේ මේ ධර්ම දේශනා මම නිම කරන්න බලාපොරොත්තු වෙනවා. අහගෙන ඉඳපු සීල දෙනාට තමන් කරගෙන ගිය වැඩේ තවත් උනන්දුවෙන් ඉදිරියට යන්න හේතු වාසනාවක් වේවා මේ ධර්ම දේශනාව කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.